එහෙම නැත්නම් මේ වැඩමුළුවේදී අපි ධර්මදේශනා මාලාවේ සුත අනුගහිතේ වශයෙන් ශුන්්‍යතාවය කියන මොකක්ද කියන එක අවබෝධ කරගන්න අදහසෙමයි කටයුතු කරන්නේ. ඉතින් අදත් ඒ අනුව මේ සරුවචන් වහන්සේ විසින් දේශනා කණ්ඩේච්ච මහා ශුන්්‍යත සූත්‍රයේ ශ්‍රී මුක පාඨයක් ඉදිරියෙන් තියාගත්තේ කවුරුත් හිත තබා ගන්න වටිනවා. මේක සාරවත්න දේශිත මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඒකෙදී මේ ඝනසංගනිකාවේ ඝනසංගනිකා රාමතාවේ ඝනසංගනිකාවේ යෙදී සිටීමේ එහෙම නැත්නම් ඝන රාමතාවයේ ඝන ඝන සංගනි ඝණයා කෙරෙහි ඝනරාමතාවෙන් යෙදී ගත කිරීමේ ආදීනව නරක පැත්ත නපුර පෙන්නලා දීලා සරුවචන් වහන්සේ එහෙම නපුරක් නරකක් පෙන්නන්න නෙවෙයි ඒක උලුප්පන්නේ මෙන්න මේ අද ඉදිරිපත් කරන මේ පාඩහෙට පණ ගන්නවණ්ඩයි යේචකෝ සෝ ආනන්ද බික්ඛු ඒකෝ ඝනස්මා වූපකට්ටෝ ආනන්ද යම් මේ භික්ෂුවක් ඒකෝ තනි වෙනවා නම් එකලා වෙනවා නම් ඝනස්මා වූපකට්ටෝ විහෙරති ඝනයා කෙරෙන් වෙන් වෙලා වාසය කරනවා නම් තස්සේ තම් බික්කුණෝ පාටිකංක ඒ භික්ෂුවට අපේක්ෂා කරන්න පුළුවන් ආනිසංස දෙකක් එකක් තමයි සාමිකං වා කන්තං චේතු විමුක්ති මේ සම්මතියේ පවතින නැත්නම් සම්මුතියේ පවතින නැත්නම් මෙලෝ වශයෙන් අත්දකින්න පුළුවන් කාන්තමත් වූ නැත්නම් සිත් බඳන අසුළු වූ චේතෝ විමුක්තිය සමාධි සුඛය. ඒකට කියනවා දිඨ ධම්ම සුඛ විහරණය. එහෙම නැත්නම් සමාධිජං පීති සුඛං කියලා. එහෙම එළඹ වාසය කිරීමේ ආනිසංශයක් අවශ්‍ය නම් බුද්ධ විඳින්න පුළුවන්. ඒ වගේම අසාමයිකං වා අකුප්පන්ති තානමේතං විජ්ජති. මේ ලෝකේට අයිති නැති පරමාර්ථ වශයෙන් පේන තියෙන සාමයික නොවන අසමායික අසමායික වූ අකුප්පා හිත කිපෙන්නේ නැති අස්ත්‍රෝක ධර්මෙන් කම්පා නොවීම පිළිබඳව හිතේ తాදී ගුණේ බුද්ධ විඳින්න පුළුවන් මේ දෙකට මේ කියන කාන්තිමත් වූ චේතෝ විමුක්තියට හෝ අකුප්පා චේතෝ විමුක්තියට අත්‍යවශ්‍ය දේ තමයි එකලා බව සහ ඝණයා කෙරෙන් වෙන්වීම ඝනස්මා උපකට්ටෝ විහෙරති ඉතින් ඒක සරුවචන් වහන්සේ පෙන්නණ්ඩයි අර ගණ්‍යා කෙරේ කුලයා කෙරේ යෙදී ඇලී ගත කරන එකේ ආදීනව පෙන්නන්නේ ඒකෙදිත් ආනන්ද ස්වාමීන් වහන්සේට කියන්නේ නසෝබති බික්කු ආනන්ද ඝන ඝන සංගනිකාරාම හෝති ඝන සංගනිකාරතෝ ඝන සංගනිකාරාමත අනුයුක්තෝ ආනන්ද භික්ෂුවකට නම් ලස්සනක් නෙවෙයි සෝබණයක් නෙවෙයි අසෝබණයි මේ ඝණයා කෙරේ ඝන සංගනිකාවයේදී ගත කරන එක ඒක නිසා ගණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්ව විවේකය ආදර්ශයක් පෙන්නන එක තමයි භික්ෂුවගේ වැඩේ. ඉතින් අපි යෝගාවචරයේ වශයෙන් ඒ ආදර්ශය අරගන්නවා. මොකද මේ භික්ෂුවක් භික්ෂුත්වයේ හරහා බලාපොරොත්තු වෙන මේ සාමයිකං වා කන්තං චේතෝ විමුක්තිය කියන විදිහට සම්මත ලෝකයේ විඳ ගන්න පුළුවන් මේ චේතෝ විමුක්තිය නැත්නම් ධානා සුඛය සමාධි සුඛය හෝ අසමායිකං වා අකුප්පාඨාන මේතං විජ්ජති කියන විදිහට මෙලොවට අයිති නැති පරලොවට එහෙම නැත්නම් ලෝකුත්තර වූ ඒ නොසලෙන බව తాදී බව. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් හදවතින්ම කැමතිනම් බොක්කෙන්ම කැමතිනම් ඔය කියන සමාධියක් එහෙම නැත්නම් සමතයක් එහෙම නැත්නම් ධානයක් ඒක නා වග බලා ගන්න ඕනේ. ඒකට පොඩි පරිේශනයක් කරලා ඒ පැත්තට ලකුණු පේනවනම් ඒ පැත්තට යාදෙන ගතියක් තියෙනවනම් මේ එකලාව බව පිණිස මං කොච්චරක් අපකප වෙලා වැඩ කරලා තියෙනවද මේ ගණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්ව විසීමට මං කොච්චර කටයුතු කරලා තියෙනවද කියලා ඉතින් ඒ සමාධිය පැත්තෙන් යම් හෝ අනුග්‍රහයක් සම්ම හෝ දොරකවුළු විවෘත වෙන ගතියක් පේනකොට එකලා වීම පැත්තෙන් Taman ඒ කැපවීම කරන්නේ නැත්නම් ගණයා කෙරෙන් වෙන්වීම සඳහා කටයුතු කරන්නේ නැත්නම් එතනින් එහාට ධර්මයට කරන්න දෙයක් නැහැ. ඒ කෙනා කරන්න තියෙන දෙයක් තියෙනවා. ඒ නිසා ඒකට කියනවා සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කියලා. අපි ලපන් Taman කෙරෙහි නතුභාවයක් පෙන්වන සමතේ අනුග්‍රහ කරන්න ඕනේ. තමන් කෙරේ වේ නතු භාවයක් පෙන්වන විපස්සනා විනිවිද දැක්මට නතු භාවයට අනුග්‍රහ කරන්න. ඒකටයි ශාසනිකයන්. ඒකටයි ਸਰවචනාංශයේ මේ ශික්ෂාවක් හඳුන්වා දීලා තියෙන්නේ. ඒක භාවනාවෙන් කරන්න බෑ. භාවනාවෙන් Tamanට නතු භාවේ එනකොට Taman ඒකට යෙදී සැදී පැහැදී කටයුතු කිරීම තමයි මෙතන කියන්නේ ඒකෝ ඝනස්මා ූපකට්ටෝ. එකලා වෙන්න, උලුවන් තරම් එකලා වෙන්න ගණ්‍යා කරමින් වෙන් වෙන්නේ කිය. මේ ප්‍රකාශයෙන් පස්සේ සරුවචන් වහන්සේ නැවතත් ඒ කාම භෝගීන්ගේ පැත්තෙන් එහෙම නැත්නම් කාමයට නතු වෙලා වැඩ කටයුතු කරන මේ අන්ධබාල ලෝකයාගේ පැත්තෙන් කතා කරලා කියනවා නැත්නම් ඒ අත්තන්ට ඇස්සරවන්න කියනවා නාහම් භික්කවේ ඒක රූපම්පි සමනුපස්සාමි යත්ත රතස්ස යතාබි රතස්ස රූපස්ස විපරිණාමඤ්ඤතබා අඤ්ඤතා භාවා න uppajjeyum ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා මේකත් බොහෝම වැදගත් ਸਰවචනාසගේ ප්‍රකාශයක් මේකට කාම භෝගින් කැමැති නැහැ එහෙම නැත්නම් මේවා සරුවචනාංශ කියනවටත් කැමති නැතු ඇති. ඒක නිසා වෙන්නේ මේවට අහුම්කම් දෙන්නේ නැත්තේ මොකද්ද? මහණෙනි මට මගේ සර්වඥතා ඥාණයට පේන්නේ එකම රූප ධර්මයක්වත්. ඒක වෙන්න පුළුවන් රූප රූප වෙන්න පුළුවන්, ශබ්ද රූප වෙන්න පුළුවන්, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වෙන්න පුළුවන්. මේ ඔක්කොටම අපි රූප ධර්ම කියලා කියනවා. එකම රූපයක්වත් මට පේන්නේ නැහැ රූපේ කෙරේ ඇලුනා වූ කෙනාට අභිරතියක් දක්වපු කෙනාට ඒ රූපයේ විපරිණාමය නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස නෝපදින රූපයක් මේ ලෝකේ නැහැ. ලෝකේ රූප ගොඩක් තියෙනවා අපි එකක් අල්ලනවා. මේ රූපෙත් ලෝකේ තියෙන වෙයින් කොටහක් අපේ මගේ අපේ සංස්කෘතිය අපේ බුද්ධ ආගම කියලා අල්ලනවා. ඒ අල්ලන දේ ඇල්ලුවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒවා නිතරම විපරිණාමයටපත් වෙනවා. ඒවා රූපවල අත්‍යන්ත ලක්ෂණයක් රුප්පණ ලක්ෂණය විපරිණාමයටපත් වෙන එක. ඉතින් ඒ විපරිණාමයටපත් වෙනකොට අල්ලගත් එක්කනට අනිවාර්ය තැවීමක් ඇති කරනවා. අනිවාර්යම ශෝක පරිදේව කියලා කියන්නේ ඇඬුම් දෙඩු දුක්ඛ දෝමනස උපදිනවා. ඒක නිසා එහෙම යම් රූපයක් අල්ලගත්ත නිසා රූපේ විපරිණාමයේ හරහා ශෝක පරිදේව දුක්ඛ දෝමනස නොදෙන රූපයක් මගේ සර්වඥතා ඥාණයට පේන්නේ ඒ නිසා අපි යම් ප්‍රමාණයක් රූප කන්දක් අල්ලගෙන ඉන්නවනම් ඒහා ප්‍රමාණයක් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපදිනවා. මොකද සෑම රූපයක්ම විපරිණාමයටපත් වෙනවා. කිසියම් රූපයක් මේ ලෝකේ නিত্য සුඛ සුබ නැහැ. ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ නිසා යම් කොටසක් අල්ලනවා නම් ඒ අල්ලපු කොටස ඒ අල්ලන ලද අභිරමණයෙන් අල්ලන ලද කෙනාට ඒකාන්ත ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපදවනවා ඒ නිසා මේ රූපයන්ගෙන් ශූන්‍ය භාවයට නැත්නම් හිස් භාවයට ඉවත් කරන භාවයටපත් කිරීම තමයි සරුවචන් වහන්සේ බෝමඩමෝදී සාක්ෂාත් කරන ලද ඒ බෝධි ඥානවල හරේ වශයෙන් පෙන්වන්න තියෙනවා. ඒ නිසා මේ ප්‍රකාශ දෙකෙන් පස්සේ සරුවචාන්සේ සඳහන් කරනවා අයංකෝ ආනන්ද විහාරෝ තථාගතේන අභිසම්බුද්ධෝ යදිදං සබ්බ නිමිත්තාණං අමනසිකාරා අජ්ජත්නම් ශුඤ්ඤතං උපසම්පජ්ජ වීරිතු මම ආනන්ද බෝධි සම්බෝධිය සාක්ෂාත් කරන වෙලාවේදී නැත්නම් සම්බෝධියටපත් වෙනකොට එහෙම නැත්නම් තථාගතත්වයටපත් වෙනකොට මට හොඳට වැටහිච්ච දේ තමයි යදිදන් සබ්බ නිමිත්තානං අමනසිකාරා රූප නෙවෙයි රූප නිමිත්තවත් මානසිකාට ලක් කරන්නේ නැතුව නැත්නම් ගෙවම් කරලා නැත්නම් හිස් කරලා සබ්බ නිමිත්තානං අමනසිකාරා අජ්ජත්තං ශුන්‍යතං උපසජ්ජ උපසම්පජ්ජ විරුද්ධ අධ්‍යාත්මයට හිත යොදලා වර්තමාන මොහොතට හිත යොදලා මෙතෙන්ට හිත යොදලා මම කියනකට හිත යොදලා එහි පවතිනා වූ හිස් බවට එළඹ වාසය කිරීම තමයි බුදු වෙනකොට මම දැක්කේ. එහෙම නැත්නම් බුද්ධත්වයේ කියලා සාක්ෂාත් කරන්නේ කියලා සර්වඥතා ඥානය කියලා නිවන් දැක්කයි කියලා ප්‍රබුද්ධ වුණයි කියලා මට උනේ ඒ යම් තාක් පෘ탁ජනෙක් රූප හෝ රූප නිමිති අල්ලගෙන ජීවත් වෙනවද මම ඒ සියලු රූප සහ රූප නිමිති වලින් හිස්සුණා එහෙම නැත්නම් අනිමිත්ත රූප හෝ රූප නිමිත්ත මනසිකාරය පවත්වන වෙනකොට අනිමිත්ත මනසිකාරයමයි මේ වෙලාවේ තිබුණේ ඒ වගේම ආධ්‍යාත්මයට හිත යොදලා එහි පවතින ආ වූ මේ හිස් බවට නැත්නම් මේ මම දැන් මෙතන කියනකොට අපිට දැනෙන යම් ප්‍රමාණයක් තියෙනවනේ විස්තර කරගන්න බැරි අත්දැකීමක් ආන්නේ හිස් බවට හේතුව දාගෙන ඉන්න එක තමයි මම අවබෝධ කරපු දේ. ආනන්ද මම මෙන්න මෙවැනි දෙයක් අවබෝධ කරගෙන මම විවේක නින්නේව විවේකයට නැමුණා වූ විවේක පබ්බහරේන හැරමිටියකට එල්ලගත්තා වගේ හැරමිටියක එල්ලී ගත්තා වගේ විහෙර විවේකයේ එල්ලීගෙන විවේක පෝණේන විවේකයට ප්‍රවණතාවයක් ඇතුව වූපකට්ටෝ තනිව ඒ වාගේම නික්කම්මා අභිරතේන නික්මීම අබිරමණය කරමින් බ්‍යන්ත භූතේන තනිව ජීවත් වෙනකොට මා කරා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරාජ මහාමත්ය තිත්‍ය තිත්‍ය ශාවක වෙනවා මම මේ විදිහට උපයාගෙන පැත්තකටලා ඉන්නකොට මා කරා භික්ෂුන් වෙනවා භික්ෂුණීන් වෙනවා උපාසක වෙනවා පාසිකා වෙනවා රජවරු වෙනවා ඇමතිවරු වෙනවා අන්‍ය තීර්ථක වෙනවා අන්‍ය තීර්ථක ශ්‍රාවක වෙනවා මම ඇත්තට කියනවා මම බුදු වෙනකොට දැක්කේ ওই රූප හෝ රූප නිමිති අතහැරීමක සමතුලිතතාවයක් මම දැක්කේ ආභ්‍යන්තරයේ ආධ්‍යාත්මයේ තියෙන ශූන්‍යතා විහරණය ඒක නිසා කරුණාකර ඕගොල්ලෝ මං අගය කරනවා නම් ඔයගොල්ලොත් විවේක නින්නේන විවේක පෝණේන විවේක පබ්බහරේන විවේකයට නැමුණා වූ විවේකයට ප්‍රවණතාවයක් දුන්නා වූ විවේකයේ හැරමිටියක් කරගත්තා වූ වූපකට්ටෝ තනි වෙලා නික්කම්මා විරතෙන මේ රූපයන්ගෙන් වෙන් වෙන පැත්තට නැමිලා ගත කරන්නයි කියලා තියෙනවා බ්‍යන්ති භූතේන තනි වෙලා කියලා මම මේ යත්තන්ට උපදෙස් දෙනවයි කිය. ඉතින් හොඳට මතක තියාගන්න සරුවචනාංශ මේ කරපු දෙයක් කියන්නේ. යෝගෙම කියපු දෙයක් කරන්නේ. සර්වචන්නාංශයේ ප්‍රසිද්ධ වේදිකාවට ගිහිල්ලා දේශපාලන රැස්වීමකට සම්බන්ධ වෙලා කිව්වොත් රාජරාජ අමාත්‍යවරුන්ට තැම්පත් වෙල්ලයි කියලා. ඒක වෙන්නේ නැහැ කරන්නත් බෑ. එතකොට ඒක කටින් දෙකක් කිව්වා වෙනවා. ඒ නිසා ਸਰවචනංශේ ਸਰවඥතාඥාන අවබෝධ කරලා උන්වහන්සේගේ ඉතුරු 45 අවුරුද්දම 35ක් හොඳටම අපිටත් වැඩි යෙදී ගත කරා කාම ලෝකේ රජ සැප ඊට පස්සේ අවුරුදු 45ක් විවේකයක් පෙන්නවා. විවේක නින්නේන විවේක පෝනේන විවේක පබ්බහරේන වූපකට්ටේන නෙකම්මා බිරතේන බියන්ති භූතේන. මේක දකින්නේ අද අපි අපි දකින්නේ බුදුහාඳුරෝ බස් එක එනකන් හන්දියට ඇවිල්ලා ටෙන්ට් එකක් අත ඉන්නවා තමයි පේන්නේ. කොහොද යන්නලා හැතිලා ඉන්නේ බුදුහාඳුරෝ මේ දවස්වල. හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිමයක් අටවලා තිනවා. මේ පිටත් වෙන්න ලෑස්තිලා පාරායනට ඇවිල්ලා ඉන්නේ බස් එක එනකන් ඉන්නවා. මොකද අපිට කැමැති නෑ බුදුරජාණන් වහන්සේ මේ විවේක පොණ විවේක නින්න විවේක පබ්බහරේන කැලේක ඉන්නවා දකින්න කැමැති. ඒකට අපිට යන්න වෙනවනේ කැලේට. ඊට ලේසි බුදුහාමුදුරු හන්දියට වඩම්ම ගත්තා. අද බෞද්ධයා බුදුහාමුදුරන්ට උගන්වන බුදු වෙන හැටි. ඔබ වහන්සේට පුළුවන් නම් අපිට ඕන විදිහට බණ කියන්න අපිට ඕන විදිහට බුදු වෙන්න. එතකොට අපි ඔබ වහන්සේ පස්සේ එනවා. හැබැයි ඔබ වහන්සේ කියන බණ අහන්න අපි එන්නේ නැහැ කැලේට. ඔබ වහන්සේ කියන්න ඕන දෙයට අපි ලෑස්ති වෙන්නේ නැහැ නැමෙන්න. ඔබ වහන්සේට පුළුවන් නම් ගිහෝ නිවන් දකින්න හැටි කියන්න. එතකොට අපි නම් දහස් ගන්නනේ. ඔබ වහන්සේ කියනවා නම් වූපකට්ටේන විවේකනින්නේන විවේක පබ් පෝනේන විවේක පබ්බහරේන ඒ වූපකට්ටේන නෙක්ඛම්මාවිරතේන එන ඔබ වහන්සේ අකුලගෙන පැත්තකට එන්න අපි අපේ බුද්ධ ධර්මයක් අරගෙන යන්නම්. ඒ නිසා බලංගුණ ආනන්ද මච්චහම්රෝ ලියලා තිබුණා අනේ ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ වඩින්න එපයි කියලා. බුදුරජාණන්සේට සංදේශයක් අවල තිබුණා 1956 වඩ නොවඩින වෙන බුදු පියාණන් වහන්සේ මොකද මේ බෞද්ධයෝ දැක්කොත් බුදුහාමුදුරන්ට අපස්මාර හැදෙයි. අද කරන විකාර. ඒක නිසා මේ තියෙන දේවල් දකින්න නොවැඩුණු මැන. ඉඳලා පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගියාට පස්සේ වගේ පුළුවන් නම් ඇවිල්ලා බලන්න හොඳ දෙයක් බලන්න ඕන නම් මේ කාලේ ආවොත් නම් තියෙන්නේ විතරජානන් වහන්සේත් නටවන යුගයක් මට මතකයි ඒ දවස්වල අපි ඔය බුද්ධහම ගැන ඉච්චර උනන්දුවක් නැති වෙලාවේ කියපු විහිළු කතාවක් රූකඩ නටුමක් තිබුණලු මාර පරාජේ ඒකට තණ්හාරති රංග ඇවිල්ලා නටනවා බුදුරජාණන්සේ ගහක් මුල ඉඳගෙන අත මෙහෙම කරගෙන ඉන්නවා නමුත් නටවන මනුස්සයට වැරදිලා බුදුහාමුදුරුවෝ සිවුරු කොන අල්ලාගෙන තණ්හා වෙනකොට නටවලු තණ්හා ගහක් උනට වෙලා අත මෙහෙම කරගෙන ඉන්නවලු. ඉතින් රූකඩ නැටුම යනකොට ගල් ගහන්න පටන් ගත්තලු මිනිස්සු. අර උඩ යන කාට උ බීලනේ නටන්නේ. බුදුහාමුදුරුවෝගේ රූකඩේ නටවනවලු. තණ්හාගේ රූපේ ගිහිල්ලා ගහක් උලට වෙලා අද ඉතින් ඒ රූකඩ මනසට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නේ. අද කරන්න හදන්නේ බුදුරජාණන්සේ නටවනවා තණ්හා රජ වෙලා. තණ්හා ගිහිල්ලා බොමඩ ඉඳගෙන බණ කියනවා. අපි අදහන්නේ තණ්හාගේ බණ ටික තමයි. බුදුරජාණන්සේගේ වැටිල්ල නිකන් නාඩගමක් විතරක් වෙලා. මම මේ ගෙදරයිලා කිව්වට පස්සේ අම්මා බැන්න මට බැනිල්ලක්. උඹලගේ මේ කට කහනවට කියන වචන නිසා කරගන්න අකුසල කර්ම කියලා. ඉතින් මං කව මට මේ යාළුවෙක් කියපු කතාව මං කිව්වේ ඉතින් මම කරපු එකක් නෙවෙයි කියලා. ඒක කියලා වැඩක් නැහැ. උඹලා ඉස්කෝලේ යනකොට වැඩිය හොඳයි නෝනවනම් කිව්වා. මේවා තමයි ඉගෙනගෙන ඇවිල්ලා අපටත් කියලා දෙන්නේ. හැබැයි කියනකොට අම්මට hina ගියා හැබැයි. මම කරලා පෙන්නවා බුදුහාමුදුරු නටපු හැටි. සිවුර කොන අල්ලගෙන නටනවා. තණ්හා ගිහිල්ලා ගහක් මුලටලා වාඩි වෙලා අතක් තියාගෙන ඉතින් ජාතකේ යනවා. නාර පරාජය යනවා. ඒක නිසා මේ ශූන්‍යතාවය පිළිබඳ බුදුජානකේ කැලේට වෙලා විවේකෙන ඉන්න විවේක පොණ විවේක පබ්බහාර වූපකට නික්කම්මාබිරත සබ්බූපදී වේලා ගත කරන ටික අද අහන්න ගියෝ කැමති නැහැ. යන්නේ ඒවා කියන මමත් වැඩි වැඩක් වෙන්නදී කරනවා ඇත්තේ. ගියන්න මේව මතක් කරලා දෙන එක. නමුත් මේ ඒ නිසයි මං කිව්වේ මුලදිම මෙවුව අපේ තේරවාද සාසනයෙන් කොයි තැනදී ගිලි වුණාද කියන දන්නේ අද ආගමක් හදාගෙන තියෙනවා අපි ධර්ම පැත්තකට දාලා ඒ නිසා අපිට ශූන්‍යතාව පරිසංයුක්ත දෙයක් කතා කරනකොට නිබ්බාන පරිසංයුත දෙයක් කතා කරන කෙනා තේරෙන්නේ නැහැ කියලා. තේරෙන්නේ නැතිකම නෙවෙයි තේරෙන්න ඕන නැතිකම තියෙන්නේ. මොකද ඒවා තේරුම් ගත්තාම තමන්ගේ රුචියංකම් අරුචිකම් වලට පෞරුෂත්වයට අපි මේ දරුවන්ට උගන්වන දේවල්ට විරුද්ධ යෑමක් වෙනවා. නමුත් ਸਰවචන්සේ පැහැදිලිවම සඳහන් කළා තියෙනවා මේක ගඟ දිගේ ඉහළට පීරන ගමනක්. පටිශෝත ගාමි ගමනක් මේකේ තියෙන්නේ. ඒක නිසා ඔය කැමැති ඔක්කොට මේක හම්බ වෙන්නේ ඒ සඳහා තමන්ගේ ඇවතුම් පැවතුම් දිනු කරගන්න කැමති නැත්නම් කොච්චර දක්ෂ භාවනා කෙනෙක් කරත් භාවනා කරත් කොච්චර හොඳම කමටහන හම්බුණත් කොච්චර තමන් දවස පුරා මහන්සි වුණත් ඒ රුචි අරුචිකම් වල වෙනසක් ඇති කරන්න කැමති නැත්නම් විශේෂම විහාරේ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන එකේ මේ විහරණය ඒකෝපකට්ටෝ එකලා වෙච්ච ගණ්‍යා කෙරෙන් වෙන් වෙච්ච. ඉතින් මේක සම්බන්ධයෙන් හිතනකොට හුඟව දෙනෙක් ඒ තමන තියෙන ගිහි යුතුයකම් රාජකාරීත් එක්ක බලනකොට හිතෙනවා මේක මේ ආත්මේ කරන්න බැරි දෙයක් වෙන්න ඇති. මේ මේ කියන විවේකයේ මේ එකලා බවසා මේ ගණ්‍යා කෙරින් වෙන්වීම නමුත් ਸਰුවචනාංශික තුන් කට්ටායමකට කියලා දෙන්නේ. එකක් තමයි කායික විවේකය. අපි මේ වගේ වෙලාවක අපි කායිකව ගණ්‍යා කෙරින් වෙන්ව කුලයා කෙරින් වෙන්ව. ඒ කියන්නේ ජනසංගනිකායෙන් වෙන්ගලා නෑදෑයෙන් වෙන් වෙලා අපි කාය විවේකයක් ලබනවා මෙතන. ඒ කාය විවේකයක් ලබලා උත්සාහ කරනවා මේ බුදුහාමුදුරුවෝ කේපිදට ඒකෝ උපකට්ටෝ ගනස්මා කියන தත්ත්වය ඇති කළ දුන්නාට පස්සේ බුදුජානනාංශයේ කියන ඒ සාමයිකං කන්තං චේතෝ විමුක්තිය කියන විදිහට මේ සම්මත ලෝකයේ තියෙන මන බන්ධනවෝ සමාධියක් ගන්න පුළුවන් කියලා. ඒ වාගේම පුළුවන් නම් අසමායිකං අකුප්පං චේතෝ විමුක්තිය මේ ලෝකයට අයිති නැති ලෝකෝත්තර වූ අකුප්පා චේතු මුත්‍ය ගන්න පුළුවන්ද කියලා එතකොට ඇති වෙන විවේකයට කියන්නේ කායි විවේකයට ඉහළින් තියෙන චිත්ත විවේකය කියලා. ඒක කියන්නේ gedara hitiyat කුස්සියක වැඩක් කරත්, ගොවිපලක වැඩක් කරත්, කාර්යාලයක වැඩ කරත්, තමන්ගේ හිත නීවරණයන්ගෙන් තොරයි කියලා දන්නවනම් ඒක කායි විවේකයට වැඩිය ශ්‍රේෂ්ඨයි. පරිසරය නෙවෙයි කතා කරන්නේ මේ කාම ඡන්දය දුරු කරලා එකලා බව කියන ඒකෝදි බව කියන ඒකාග්‍රතාවය කියන මේ සමාධියක් Tamanට ඇති කර ගන්න පුළුවන් දෙක. ඉතල අපි මේ වගේ තැනකදී ඇති කරගෙන ඒක ටිකක් දුරට සක්මණේජීත් ගන්න බලන්න. ඉඳගෙන භාවනා කරලා යම් ප්‍රමාණයකට ඒ කාන්තිමත් වූ ඒ සාමයික වූ ඒ චේතෝ මුත්‍ය අත්දකලා ඒක බලනවා සක්මණේදී ටිකක් මිනිස්සුත් එහෙම යනවා. තමනුත් ටිකක් එහෙම ක්‍රියාකාරකම් කරනවා තමනුත්ත් රූප පේනවා සද්ද ඇහෙනවා කයත් ක්‍රියාත්මක වෙන ගමන් ඔය කියන සාමයික වූ කාන්තිමත් වූ චේතු මුත්‍ය රසය ගන්න පුළුවන්ද කියලා. ගන්න පුළුවන් නම් සමාධියෙන් පරියන්කෙන් ගන්න පුළුවන් නම් ඊට පස්සේ එදිනෙදා වැඩක් කරන ගමන් කෝප්පයක් ගණක් හොදන ගමන් ඒ අරන් මේ භාවනා වැඩමුළු ඇතුලේ තියෙන වැඩක් කරන ගමන් මේ චේතෝ විමුක්තිය නැත්නම් හිතෙන් ඒ වැඩේ ඒකට කියන්නේ මුළු හදින්ම ඒ වැඩේ විතරයි කරන්නේ ඉස්සර පස්සර කල්පනා කරන්නේත් නැහැ අනුන් කරන දේවල් බලන්න යන්නේත් නැහැ Tamanදී අනුන් කවුරු බලන ඉන්නවද කියලා බලන්න යන්නේත් නැතු කරන වැඩේ දෝතිම්ම කරන එක. එතකොටත් විවේකයක් තියෙනවා. එතකොට මේ විවේකය අර කියන ගණ්‍යා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වැඩිය ශ්‍රේෂ්ඨයි. නමුත් ඒක හරි ශිල්පීයයි. ප්‍රතිපදාවෙන් පමණමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒක සඳහා අනන්ත අප්‍රමාණ උත්සාහ කරන්න ඕන වැඩි වැඩි. අන්නෙම කරගෙන කරගෙන ඉන්නකොට උපදි විවේකයේ කියලා ඊට වැඩිය බොහෝම ගැඹුරෙන් මේ නීවරණ මතු කරන යට තියෙන ඒ ඒ ප්‍රභවය ඒ ඇති කරන ප්‍රවණතාවය දැක ගන්න පුළුවන් වෙනවා. ඒ දැක ගන්න ඉස්සර වෙලා චිත්ත විවේකේ ටිකක් සකස් කර ගන්න ඕනේ. සකස් කරගත්තාට පස්සේ තමයි උපදි විවේකයට යනවට. දැන් මේ ශුන්්‍යත සූත්‍රය ඉස්සරහට අපි බුදුජානන්සේ ගෙනියන්නේ එතෙන්ට තමයි. හැබැයි ඉස්සල්ලා අවධාරණය කරනවා මේ කායික පරිසරය. අරඤ්‍යගතෝ වා, රුක්ඛමූලගතෝ වා, ශුන්‍යාගාරගතෝ වා. ශුන්‍යාගාර කියන කොටත් කාම ලෝකයෙන් හිස්තනක් ගැන කතා කරනවා. මෙතෙන්දී කියනවා ඒකෝ ූපකට්ටෝ ගනස්මා. තනිවියන් එකලාවයන් ගණ්‍යා කෙරෙන් වෙන්වයන් වෙන් වෙලා සාමිකං වච කන්තං චේතෝ විමුක්ති මේ විදිහට ඒකට පෙත කතා ප්‍රවිෂ්ටය ඇති කිරීමට සරුවචනාංශය සඳහන් කරන්නේ මම ආනන්ද සම්බෝධියේදී මේක ආબોධ කරගෙන මම ඊට පස්සේ අර විදිහට විවේකයට බර ජීවිතයක් ගත කරනකොට මා කරා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් එනවා රාජරාජ අමාත්‍යවරු වෙනවා. තිත්‍ය තිත්‍ය ශ්‍රාවක වෙනවා. ආවට පස්සේ මම ඊයත්තන්න කියනවා ඔය ඇත්තන ඕනේ නම් අවශ්‍ය නම් ඔය කියන චේතෝ විමුක්තිය මේ මම කරපු දේ මම අත්දකපු දේ බුද්ධ විඳින්න මෙන්න මෙහෙම පරිසරයක් හදාගන්න. අර කායික විවේකය සහතික කරගන්න එහෙම නැත්නම් අපි දාසියෝ බවට කාන්තාරික තනි වෙච්ච ව්‍යාලයන්ට අහු වෙච්ච කෙනෙක් බවට ඊරගේකට අහුවෙච්ච කෙනෙක් විදියට ණයක් ගත්ත විනියෙක් විදියට රෝගාතුරෙක් විදියට කඹරනවා. කැමැතිනම් ඒව ඒව අඩු කර ගන්න බලන්න නිකන් මේ පහඳින්න යන්න එපා. ඔය ඉන්න ඝණයා කෙරේ කුලයා කෙරේ. ඒ කවදාක සන්තෝෂ කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ ලෝකේ එක එකක්වත් මැරෙලා නැහැ. ඝණයා සහ කුලයා සන්තෝෂ කරලා. ඒක නිසා ඒක ප්‍රමාණයට කරන්න අපිට උදව් කළා තියෙන මිනිස්සු අපි ඒකට උදව් කරන්න ඕන. නමුත් Taman දැනගන්න ඕනේ මේ දාසභාවයෙන් පොඩ්ඩක් මිදිලා මේ කරන රෝග තත්වයෙන් වෙන් වෙලා මේ හිරගෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා මේ කාන්තාරෙන් අපිට එළියට එන්න බැරිද ආන් ඒ සඳහා බුදුරජාණන්ස කියනවා ඒක නිසා ආනන්ද උඹලා භික්ෂුන් වහන්සේලා වශයෙන් මෙන්න මේක තේරුම් ගන්න ඕනේ මේ සරුවචනස් මේ වටෙන් ගොඩෙන් කියන එක මෙහෙම තේරුම් ගන්න ඕනේ කැමැති වෙන්න ඕනේ භික්ෂුවක් කැමැති වෙන්න ඕනේ අජ්ජත්මේව ශුඤ්‍යතං උපසජ්ජා උපසම්පජ්ජ විහෙරිසාමි මම ඇතුළත ශූන්‍යතාවයට හිත යොදා ජීවත් වෙන එකයි මම කරන්න ඕනේ කියලා මේ මේ කතාවෙන් ඔබලා තේරුම් ගන්න. ඔබලා මගේ භික්ෂුන් නම් මං කියන දේ අහනවා නම් අපේක්ෂා කරන්න ඕනේ අභ්‍යන්තර අජ්ජත් අරමුණේ හිත පිහිටුවලා එහෙම නැත්නම් ඒකත් ගෙවම් කරලා ආධ්‍යාත්මයේ ශූන්‍යතාවයේ එළඹ වාසය කිරීම තමයි බලන්න ඕනේ. ඒ නිසා අජ්ජත්මය චිත්තං සන්තහපේතබ්බක්. ඒ නිසා ආනන්ද අධ්‍යාත්මික අරමුණෙයි නැත්තම් කය ඇතුලේ හිටින මොකක් හරි අරමුණක් අරගෙන ඒකේ හිත පිහිටවන්නයි කියලා තියෙනවා. අපි කියන්නේ කායනුපස්සනාව කියලා ඒක තමයි අනිත් ඇඟවල සරුවචනාංශයක සඳහන් කරලා තියෙන්නේ. ඊකට sannisadee තබ්බන් ඒකේ ඉඳ වාඩි කරෝපන් හිත දුවන්න පණිර දෙන්න එපා ඒකේ පట్టල කරෝපන්. ඒකේ පිහිටවපන් ඒකේ පట్టල කරපන් ඒකෝදිකාතබ්බන්. නන්නත්තර අරමුණට දිගට යන්නේක අරමුණෙන් අරමුණට පණින එක කාමච්ඡන්දේ කියලා කියන්නේ ਸਰවචනසික වචනේ. ඒ වෙනුවට එක අරමුණක විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගෝචර අරමුණේ මධ්‍යස්ත උදාසීන අරමුණක හිත තැම්පත් කිරීම කියන්නේ ඒකෝදි භාවකය. ඒකාග්‍රතාවය කියලත් කියනවා. හිත එකලස් කරනවා කියලත් කියනවා. සමති කියලත් කියනවා. සමාධිය කියලත් කියනවා. ඒ වෙනුවට නන්නත්තර අරමුණේ විසිර යාමට කියනවා කාමච්ඡන්දේ කියලා. ඒ නිසා හිතන්න අපි දවසක සතිපට්ඨානය අහපො නැති කාලෙක මෙවැනි ධර්ම දේශනාවක අර්ථයට යොමු නොවිච්ච වෙලාවක අපේ හිත මොකේද තියෙන්නේ කියලා. මොන අරමුණේද තියෙන්නේ කියනවත් දන්නේ නැහැ. කොච්චර අරමුණෙන් අරමුණට පන්නේවද රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසයෙන් ස්පර්ශයෙන් ඇහැට පේන රූප කිව්වම කහ පාට නිල් පාට කියලා ගොඩක් දේවල් තියෙනවා රවුම් හතරස් කියලා විවිධ හැඩතල තියෙනවා මේ හැඩතල මාරු කරන්න පුළුවන් තරමට අපි පොහසත් කියලා හිතනවා විවිධ රූප විවිධ හැඩතල වලින් ගන්න පුළුවන් මිනිහා ලොකු පොහසතෙක් කියලා හිතනවා. විවිධ කර්ණ රසායන සංගීතරාව ගොඩක් තියෙන එක නා පොහසත් කියලා කියනවා. විවිධ ගඳ જાති සුවඳ જાති තියෙන එක නා පොහසත් කියලා කියනවා. විවිධ රසමසවුළු දිවල් දවල්ට එකයි රැට එකයි තියෙන කට්ටිය හොඳයි කියලා හිතනවා. ඇඳ පුටු කොට්ට මෙට්ට යාන වාහන සුකොබබෙක විචි තරමට පොහසත් කියලා කියනවා. නමුත් ਸਰවචාන්සේ සඳහන් කරනවා මේක කාමච්ඡන්දේ පිළිබඳව ප්‍රසිද්ධම සාධකේ. ඒ වෙනුවට ඒකෝදි භාවයේ කියන ආධ්‍යාත්මික ගෝචර අරමුණක හිත තැම්පත් කරන්න පුළුවන් නම් ඒ තැම්පත් කරන්න උත්සාහ කරන කෙනාට පමණක් තියෙනවා තමයි මෙතෙක් හම්බ කරපු දේවල් කොච්චර හුරස්පරස් වෙනවද කියලා. අරියාදුවට හිටලා තියෙනවද කියලා. අනිවාර්යයෙන් මේක විය යුතු නෑ ප්‍රතිපදාව දන්නවනම්. නමුත් ප්‍රතිපදාව දන්නේ නැත්නම් ඒකාන්තයෙන්ම අරියාදුවට හිටිනවා. අරියාදු නොවි ඒ තරම් අපිට සැප සම්පත් තියෙද්දිත් අපි කොහොමද හිතක් ඒකෝදි භාවයටපත් කරන්නේ ආධ්‍යාත්මික ගෝචර අරමුණෙයි ඒක තමයි ශිල්පේ ඒක තමයි ප්‍රතිපදාව ඒක කොච්චර ශක්තිමත්ද කියනවනම් කොච්චර පොහසතෙකුට වුණත් කොච්චර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශේ ගිලී එලි ගලි වාසය කරත් ඒක ප්‍රයෝජනේ සලකලා අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා තමන්ගේ හිත ආධ්‍යාත්මික ගෝචර අරමුණේ තැම්පත් කර ගැනීමට හැකියාව මනුස්ස හිතේ තියෙන. වෙන විදිහකට කියනවා නම් අපි කොච්චර මේ මනුස්ස කය හිතයි කෙලසන්ඩ හැදුවට බුදුහාමුදුරුවෝ පෙන්න ප්‍රතිපදාව ඊටදී හුඟක් බලවත්. හුඟක් බලවත්. ඒ නිසා බුදුරජාන් වහන්සේ කොයි පව් කරන කෙනාටත් කොයි දුස්සීලයටත් පොහසතටත් දුප්පතට සමසේ කියනවා මේ වෙනකොට සෑහෙන්න පටලවාගෙන ඇති අනාගෙන ඇති විවිධ රූප රද ගන්ධ රස ස්පර්ශ ලබා ගැනීම සඳහා පින්කම් කළ දිවි ලෝකයට ගන්න කල්පනා කරන්න ඇති ලබන ආත්මේ රජ රාජමාත්‍ය වෙන්න කල්පනා කරන්න ඇති ඒ මොනව තිබ්බත් ප්‍රතිපදාව ඉගෙන ගත්තොත් මේ කපන්න පුළුවන් මෝහ පටල කියලා කියන්නේ මෙව්වට මේ සංසාරේ පුරාවට අපි ළඟගෙන ආව අදිස්ථාන ආශාවල් යන්න බලාපොරොත්තු බලාපොරොත්තු සේර මෝහ පටල නමුත් සතිය එක චිත්තක්ෂණයක වැඩවුවොත් ඒ සංසාරගත මෝහ පටල සියල්ලම ඒ චිත්තක්ෂණය කපන්න පුළුවන්. ඒ සඳහායි සරුවචනස් මේ ආධ්‍යාත්මික ගෝචර අරමුණේ ශූන්‍යත්වයට එළඹ වාසය කරන්නයි කියලා කියන්නේ. ඒ නිසා බුදුජානනාංශී කතාව විවර කරලා විවර කරලා නෙවෙයි. උපදේශ පන්තියක් විදිහට ආනන්ද සාංශර මතක් කරන නිසා ආනන්ද මෙන්න මේ දෙයක් භික්ෂුන් වහන්සේලා වශයෙන් අපේක්ෂා කරන්න ඒ මොකද්ද අනේ මගේ හිත ආධ්‍යාත්මික ගෝචර අරමුණේ ඇතුළට නැමිලා මේ හිස් බව දකිවා ඒ නිසා මම ආධ්‍යාත්ම ගෝසර අරමුණේ හිත සන්තහපේතබ්බං සමාදාහපේතබ්බං පතිත්ථාපේතබ්බං කියලා අරමුණේ හිත බැඳ තැබීමට ඒකෝදි කාතබ්බං හිත එකලස් කිරීමට මම උත්සාහවන්ත වෙනවා ඉතින් එදා තමයි මෙන්න මේ අදහස හිට වැදින දවසේ තමයි හැබෑ වෙනස සිද්ධ වෙන්නේ. ඉතින් මම හුඟක් වෙලාවට මම කියලා තිනවා මේ වෙලාවෙත් කියනවා මේ වෙනස නිවනටත් වැඩි. මෙච්චර මේ කාමයට ගත වෙලා උදේ රාත්‍රී නැතුව දිවා මේ අතිකාල සේවාවල් කරමින් කාමයේ හොයලා ඉන්න කෙනෙක් වුණත් සාර්ථක වෙච්ච කෙනෙක් වුණත් නැති වුණත් ඒ මනුස්සයා කල්පනා කරොත් මම මේ ආධ්‍යාත්මික ගෝචර අරමුණක හිත සමාදම් කරවන්න ඕනේ, පట్టල කරගන්න ඕනේ, ඉඳවන්න ඕනේ, එකලස් කරගන්න ඕනේ කියලා ඒ මිනිස්යාගේ ප්‍රයත්නය තුල පේනවා අපි මෙතෙක් කල් ලෝකේ ඉගෙනගත්ත හැම දෙයකටම සම්පූර්ණ වෙනස්පත්තක් මේ කතා කරන්න කියලා. ආන්නයකට නැමින මිනිස්යාගේ ඒ නැමියාව මේකට කියන්නේ කුසල ඡන්දේ කියලා ඒක ආශ්චර්යවත් දෙයක් මේ ලෝකේ තියෙනවා. ඉතින් ඒකට ගොඩාක් බරපාර සාධක ගොඩක් බලපානවා. මේ කාම ඡන්දේ ඇති වෙන්න බඩ පුරවලා බත් කන්න ටිකක් නැති, ඉඳ ගන්න ආසනයක් නැති, විලිවහ ගන්න ඇඳුමක් නැති මනුස්සයාට මෙතෙන්ට එන්න අමාරුයි. ප්‍රති හීනමානේ තදින් බලපාන මේ වගේ ඇවිල්ලා ඉඳගෙන බණක් අහන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒක මම ධනකු වේර මනුස්සයාටත් පුදුමාකාර බයක් තියෙනවා. මේ වගේ තැනක ඉඳලා මාව මරලා දායි දන්නේ වස්තු පැහැර ගන්න හදනවත් දන්නේ කියලා. ඒ නිසා මධ්‍යම පන්තික ඉපදීම ඊටාම වැදගත් වැදගත් වගේම ධර්මයකට අහුම්කම් දීලා අපි මෙතෙක්කල් නන්නත්තර වෙච්ච පාරේ ගියා අඩු ගානේ පාරේ 100 100ක් අයින් කරන්නේ නැතුව ලදලද වෙලාවේ ආධ්‍යාත්මික ගෝචර අරමුණක හිත තැම්පත් කිරීම උත්සාහ කරලා බැලුවොත් ඒ කෙනාට දවසක් එයි මම දවසේ දවස් පැය කීයක් අනන්ත ගත කරනවාද පැය කීයක් අනාගාමි වෙන්න ගත කරනවාද දවසේ පැය කීයක් අපි අනනවද? දවසේ පැය කීයක් අනාගාමි වෙන්න හදනවද කියලා බැලුවොත් අපි අන්තිම සාධාරණයි. අපිට හරි අමාරුයි එක පැයක්වත් දෙන්න අනාගාමි වෙන්න. පැය 23කටත් වැඩිය අපි දෙන්නේ අනන්න තමයි. අනන හරියක් අක්කා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කක්කානාන ඉඳලා කියනවා මගේ හිත එක තැනක හිටින්නේ නැහැ. මට භාවනා කරනකොට ඇඟ හෙල්ලෙනවානේ. හෙල්ලෙන්න නෙවෙයි උසල තැරි ගහින්න ගහන්න වටනවා කරන වැඩ වලටයි පැය 23 වට එක පැයකින් කොහොමද අර පැය 23ක කක් අපි යන්නේ. කක්ක හොදන්නේ. ඒකටයි අපි මේ වගේ වෙලාවට ගන්න වැසි පැය 24න් වැඩි වේලාවක් ඒ භාවනා පැත්තට දාලා ටිකක් තියා ගන්නවා තාමත් අර පළපුරුදු වැඩ කරන්න. මොකද එක සැරේ මේකට අර කුඩල් එක සැරේම කොට්ට උඩ තියන්න බෑ. ඌරා හැමදාම පිරිසුදු පොලෝක තියන්න බෑ. ඒක ටික ටික පුරුදු කරන්න ඕන. ආන් එහෙම ගිහිල්ලා යම් දවසක අපි හිත හදාගත්තොත් අරක අපි අවාසියට ගන්න. ඒ තිබුණ පොහසත්කම් තිබිච්චාවයි. ඒ තියෙන ආසාව තිබිච්චාවයි. ඒ තියෙන කාමච්ඡන්දේ තිබිච්චාවයි. ඔබ ਸਰවචනසගේ ප්‍රතිපදාවට අනුව අපි මේ ආධ්‍යාත්මික ගෝචර අරමුණේ අපිට පුළුවන් දෙහිත පවත්වන්න කියලා. ඒ නිසා ਸਰවචනන්සේ අහනවා. ඒ නිසා ආනන්ද භික්ෂුවක් ඇහුවොත් මොකද්ද මේ ආධ්‍යාත්මික අරමුණේ හිත පවත්වනවා කියලා කියන්නේ? කොහොමද ඒක සරුවචනාංශයේ අනුමත කරන්නේ මොකක්ද ඒක සරුවචනාංශයේ දෙන ක්‍රමවේදය කියලා අහුවොත් සරුවචනාංශයේ සඳහන් කරලා තියෙනවා මේ ශික්ෂාවක් නැති බණ නැසු සතිය නොදන්න සූදානමක් නැති හිතේ හැම චිත්තක්ෂණයකම නීවරණ එකම චිත්තක්ෂණයක්වත් නැ පිරිසුදු හැම වෙලාවෙම ඒ කියන කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ ඒ ඒ බව දැනගෙන ඒ යෝගාවචරයා සැදී පැහැදිලා මල පහන පූජා කරලා බුදු පිළිමයක් ළඟ තියාන සීලයක පිහිටලා උත්සාහ කළොත් ඊ අර කේපිටම මුළු ලෝකෙම දුක් කරදර අමතක කරලා නැත්නම් ලෝකේ ගැන කල්පනා වයින් කරලා හරකුම් බල්ලන් එළුවන් උරගෙන කල්පනා වයින් කරලා ගන්ධගල් ගැන තියෙන දේවල් අමතක කරලා රිදී රත්තරන් මුතුමැණි ගැන අමතක කරලා අරණ්‍යයකට ගිහිලා අරණ්‍ය සංඥාවත් අමතක කරලා මේ කයට හිත ගත්තොත් නැත්නම් ඉඳගෙන ඉන්න කයට හිත ගත්තොත් අපි දන්නවා ඇයි කයට හිත ගන්නෙ මොකටද? එහෙම ගත්තේ නැත්නම් මේ හිත ස්වභාවයෙන්ම අසුචියට අදින බල්ලෙක් වාගේ බලුකුණක් කණ්ඩ අදින කබරෙක් වාගේ යන්නෙම කක්කාවටම තමයි. ඒ නිසා ආධ්‍යාත්මික කය අපි අර ගන්නවා සුද්ධ බුද්ධ භූමියක් විදියට, කෝවිලක් විදියට, පන්සලක් විදියට, පූජාසනයක් විදියට අරගෙන මේ හිත බඳිනවා. යම් ප්‍රමාණයකට මේ ඉඳගෙන ඉන්න හිත ඉඳගෙන ඉන්න කයට හිත යනවද යම් ප්‍රමාණයකට මේ ඉඳගෙන ඉන්න හිත අගය කරනවද ඒ ප්‍රමාණයට ලෝකය අමතක කරන්න පුළුවන් යම් කිසි කෙනෙකුට ලෝකය අමතක කරන්න බෑ ආරකම් බල්ලන් ඌරන් ඉලුවන් අමතක කරන්න බෑ ගංගේවල් අමතක කරන්න බෑ රත්තරන් මුණුමැති අමතක කරන්න බෑ කියලා කියනවනම් ඒ කියන්නේ යාට මේ කය කයේ හිත පැවැත්වීම අගයක් ආඩම්බරයක් තේරෙන්නේ නැහැ ඒක පිළිබඳ ශිල්පීය ඥානෙකුත් නැහැ ඒ නිසා කය හිත පිට යනවා. ඉතින් මේකෙදී කිසිම කෙනෙකුට අමතර ලාභයක් සංසාරේ කවදාකවත් හම්බෙන්නේ නැහැ. ස්වභාවයෙන් කාගවත් හිත අජ්ජත් අරමුණේ කය හිත පිටන්නේ සමහර හිත නැති නෑ උප්පත්තියම සමහරෙකුට මේ බණ භාවනා පිළිట్లా තියෙන. ඒ නෑ මේ කය දියෙන්නේ ಜಾතිය බෝ කරන්න විතරයි. වෙන මොකකටවත් නෑ. අපි කොච්චර ශිෂ්ට වෙන්න හැදුවත් අපි හරහා සිද්ධ වෙන්නේ බෝ කිරීම පමණයි. වෙන මොකක්වත් නැහැ. ඒක තමයි ওই පෝසත්කම කියලා කියන්නේ. ඒ නිසා හොඳයි උඹ උඹ මේ කය පාවිච්චි කරපන් කාමයේ සඳහා මායя කෙලස්. නමුත් මම බුදුහාමුදුරුත් එක්ක එකතු වෙලා ප්‍රතිපදාවක පිහිටලා මේ කාමයේ දනවන හිත, මේ කාමයේ දනවන කය, මේ කාමයේ දනවන පරිසරය අපි උපයාගත්ත දේවල් ඔක්කොම මේ වර්තමානයේ හිත පවත්නවා, කයේ හිත පවත්නවා, කායනුපසනා කරනවා කියන එකේ දැඩි අගයක් ආඩම්බරයක් දීලා ශක්විති රජ කෙනෙකුගේ ඔටුන්නක් වගේ ශක්විති රජ කෙනෙකුගේ ඔටුන්න තියෙන මිනිකොණ්ඩලක් වගේ මේ එක චිත්තක්ෂණයේ ලෝකේ දෙන වටිනාම චිත්තක්ෂණය කරලා අපි මේ වර්තමාන ජීවත් වෙන්න ගත්තොත් ඒක කරන්න බැරි නම් මං කියනවා පිස්සෙක් කියලා. මං කියන බැරි නම් ඒ කියන්නේ බරපතල රෝගියෙක් කියලා. අභෞවිය පුද්ගලෙක් කියලායි ඒකට බුදුහාමරක් කියලා තියෙන්නේ. ඉතින් මේ පිරිස වලට ඒ වගේ තද්ද බල අමාරුකම් නැහැ. වරින් වර වරින් වර හිත අරමුණේ චිත්තක්ෂණ තියන්න පුළුවන්. ඒක බුදුන්ටත් වැඩිය ලොක් කරලා සලකන්න. ඒක මුළු ධර්මස්කන්ධයට වැඩිය ලොක් කරලා සලකන්න. ඒක මුළු සංඝයාට වැඩිය ලොක් කරලා සලකන්න. සම්පූර්ණ සීල කියලා සලකලා මේක අගේ ආඩම්බරය කරන්න කරන්න කරන්න අර හරකම් බල්ලන් ඌරන් පිළිබඳව තියෙන කල්පනා, ගංගේවල් පිළිබඳ තියෙන දරුවන්, මිනිස්යන් පිළිබඳ කල්පනා රත්තරන් මොනුමැටික් පිළිබඳ මුතුමැණික් පිළිබඳ කල්පනා නැත්නම් මේ ආරණ්‍ය පිළිබඳ කල්පනා වෙනුවට මේකේ හිත බඳින. ඒ නිසා මේකේ හිත බඳින තරමට අරක අයින් වෙනවා. අරක අයින් වෙන තරමට මේකේ හිත බඳිනවා. ඒ සඳහා කරන්න තියෙන්නේ මෙහි පක්ඛන්දනය. බැස ගැනීම, নিমগ্ন වීම, මේක අගේ ආඩම්බර කිරීම. අරක ගැන කතා එන කොච්චර දෝ කුණු ගන්දස්තරේ නෝ වචනයක්ක් කතා කරන්නේ. ඒක ගැන කතා කිරීමේ මොනම ලාභයක්වත් නැහැ. ඒකේ වෙන්නේ කාලේ නාස්ති වීමක් විතරයි. සංසන්දනාත්මක කීත හැකි මට දන්නේ නැති මේ කලාව ඉගෙන ගත්තට පස්සේ මට එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් වුණේ. අද වෙනකොට චිත්තක්ෂණ දෙකක් පුළුවන්, තුනක් පුළුවන් ආදි වශයෙන් ඒ හිත වර්තමානයේ පැවැත්ම කතා කරනකොට නමුත් හුඟක් වෙලාවට මගේ හිත තියෙන රූප බලණ්ඩයි, සද්ද අහණ්ඩයි කියලා ඒ ගැන කිව්වට කමක් නැහැ. නමුත් කියන්නේ කයේ හිත පැවැත්වීම තේමාව මුදුන්පත් වෙන විදිහට කතා කරනවා නම් ඒකට කමඨං සුද්ධ කිරීම කියතයි. නැත්නම් වල්පල් කියලා තමයි කියන්නේ. ගමේ තොටේ කතා. මේවා කවදාකවත් යොමු කරවන්නේ. කෙනෙකුට අහලා සතුටක් හිතෙන්නෙත් නැහැ. ඒ නිසා වෙනදට වැඩිය කොච්චරක් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන්. නමුත් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට වඩා <coughs> ඒකෙම තවත් ප්‍රවණතාවයක් ඒකෝදි භාවයක් එකලා වීමක් තමයි උඩුකයෙහි හිත පැවැත්වීම උඩුකයෙන් ආනාපානෙ තැන තැන හිත පැවැත්වීම ආන්නේම පවත්නකොට අපි එක චිත්තක්ෂණයක් ගත්තොත් ආස්වාද ප්‍රසවාසය කියලා ගත්ත අරමුණයි මම මේ ඉස්සුපතු කරලා පෙන්වන්න හදන්නේ ආස්වාසෙලා ආස්වාසේ දන්නේ එක චිත්තක්ෂණයක් ගත්තොත් ඒ චිත්තක්ෂණයේ මම දැන් ඉන්නේ ආස්වාසය කියලා පළවෙනි චිත්තක්ෂණේ දැක ගන්න මනුස්ස හිතට බෑ ආස්වාසේ ඉන්නේ කියලා ඒකම චිත්තක්ෂණ 3-4ක් දිව්වොත් පමණයි ඒ හිතට Taman ඉන්න පරිසරය පිළිබඳ හැඟීමක් ඇති ඒක චිත්ත නියාම ධර්මයක්. ඒ නිසා පළවෙනි චිත්තක්ෂණයේදී තක්කු මුක්කුවක් තියෙනවා. කලකොල බවක් තියෙන. අන්දමන්ද බවක් තියෙන. වික්ෂිප්ත බවක් තියෙන. ඒ නිසා ඒකෙදී එයාට දන්නේ කොහි ගිලා තැරියද කියලා. නමුත් එක විදියට නැවත නැවතත් ආස්වාසයක් එනකොට ආස්වාසි කියලා මෙනෙහි කරලා කරලා කරලා පදන් වෙනවයි කියලා එකක් තියෙනවනේ. පට්ටල වෙනවයි කියලා එකක් වශී වෙනවයි කියලා අන්න එතකොට කියන්න පුළුවන් හරි. දැන් නම් මගේ හිත ආස්වාසයේ තියෙන මට ඉස්සරහටත් එන ආස්වාසය දිහා බලන්න පුළුවන් කියන විශ්වාසය එනවා. ආන්නේ විශ්වාසය ආවට පස්සේ ඒ චිත්තක්ෂණය අවශ්‍ය නම් සැකදුරු කර ගැනීම අවශ්‍ය නම් විග්‍රහ කරලා බලන්න පුළුවන් ආස්වාසිය වෙන වෙලාවේදී ආස්වාසිය කියලා දන්නවනම් එතන කවදාකවත් ආස්වාසියට රාගයක් ඇති වෙන්නේම නැහැ ආස්වාසිය කියන්නේ අන්න එහෙම අරමුණක් කවදාකවත් මම මේ ගන්න හුස්මට ආද ආදරයක් ආසාවක් එන්න දෙක මම මේ හුස්ම ගන්නවා කියලා ඒ හුස්මට තරහක් එන්නෙත් නැහැ හුස්ම පිළිබඳ තරහක් එන්නේත් නැහැ. හුස්ම ගැනීම නිසා අමතක වෙච්ච ලෝකේ මට අයියෝ අමතකුණයි කියලා තරහක් එන්නේත් නැහැ. ඒ වගේම ආස්වාසේ දන්නව ප්‍රස්වාසේ නෙවෙයි කියලා දන්නවනම් මොහෙත් නැහැ. ඉතින් මේ තුන තියෙනවා නේ. කියන්නේ රාගයක් නැහැ, ద్వේෂයක් නැහැ, මෝහයක් නැති. මේ චිත්තක්ෂණේ තියෙනවා නම් ඒ චිත්තක්ෂණයේ ක්ෂණ මාත්‍ර වශයෙන් එහෙම නැත්නම් ක්ෂණ භංගුර වශයෙන් නිවර නැහැ. ඒ චිත්තක්ෂණේ නෑ. ඊට ඉස්සෙල්ලා චිත්තක්ෂණ තියෙන බලන් ඊගා චිත්තක්ෂණ තියෙන බලන්. දැන් මේ යෝගාචර තන එකම වැඩයි. මොකද්ද? මේ පිරිසුදුගත චිත්තක්ෂණය මේ චිත්ත ප්‍රවෘතිය මේ විඥාන ස්රෝතය ඊගාව චිත්තක්ෂණයට ගෙනියන්න පුළුවන්. ඉතින් කවදාකවත් මේක දැකව නැති කෙනාට වැඩිය මේක අඳුනාගෙන ඒක අගේ ආඩම්බරය කරන එකට ඒක නැවත පවත්වන්න තියෙන හැකියාව වැඩි. මේ තමයි ශිල්පේ කියන්නේ. මේක තමයි ප්‍රතිපදාව කියන්නේ. ඒ නිසා කවදා හෝ අපි කොතනක හරි දඩමලා දඩමලා අමාරුවේ බයිසිකලයක් නැගිටවල පදින්න පුරුදු නැයි කියලා හිතමු. අමාරුයි. පුස් බයිසිකලයක නැගලා පදිනවා කියන එක ලේසි නෑ. පොඩි කාලේ නම් ප්‍රශ්න නෑ ලොකු වුණාට පස්සේ හරි අමාරුයි. පැද්දට පුරුදු වෙලා වුණාට පස්සේ ටික දවසක් යනකොට යාට දෙවන්නේගේ සහයෝගයක් නැතුව බයිසිකලෙ කෙලින් කරන්න යන්න පුළුවන්. ඒක මිනිස්සයා ළඟ තියෙන හැබැයි පුරුදු. නරක දේවල් වලටයි හැබැයි පුරුදු කියන්නේ මේකත් ඒ වගේ එකක් තමයි. ආන්නේ මේ විදිහට ඊට පස්සේ යෝගාවචරයා මේ වෙනස් මේ හිත ආස්වාද ප්‍රසට යනවා විතරක් නෙමෙයි ගිහිල්ලා ඒක විමසුන් නොනේ සලකා බැලුවොත්. විමර්ශන බුද්ධියට දාලා බැලුවොත් ධම්මවිචේ සම්බොජ්ජංගට දාලා බැලුවොත් ඒකේ රාගේ නෑ, ද්වේෂේ නෑ, මොහේ නෑ කිව්වොත් තමයි තෙදක් ඇති කරගන්න පුළුවන්. අදිමොක්කේ කියලා එකට කියන පෙරදක්මක් අනේ මෙහෙම බලනවා නම් මට ඉතින් හෙට නැත්නම් ඊගාපරියන්කදී මේ චිත්තක්ෂණ දෙක තුනක් කරගන්න පුළුවන්. ඒකනේ මගේ ප්‍රතිපදා වෙන්න ඕන. ඒක නම් මගේ ආධ්‍යාත්මික පිටකොන්ද වෙන්න ඕනේ. දැන් මොකද්ද කරන්න ඕන කියලා දාන්න. ආ නිවැරදි හැඟීමකින් වාඩි වුණොත් ඒකට අදිෂ්ඨාන ශක්තිය කියලා කියනවා, චිත්ත ශක්තිය කියලා තියෙනවා, සූදානම් ශරීරය කියලා කියනවා. ඒතකොට ජයග්‍රහණය පැත්ත වැඩි. දන්නවා යා මොකද්ද කරන්න ඕන කියලා. ඒ තියේද්දි අසික්කිත වූ, අසමාහිත වූ මේ පට්ටබඳුරු කෙලස් කොච්චරද එනවා. කතා කරන්න එපා ඒක ගැන. කතා කරන්න කරන්න කෙලස් වැඩෙනවා. කතා කරන්න කරන්න කරන්න කෙලෙස් වලට පොහොර වැටෙනවා. කතා කරන්න කරන්න කරන්න කෙලෙස් වලට ආහාර වෙන නිසා ඒ සඳහන් කරාට කමක් නැහැ. මම මේ ආනාපාන කරගෙන යනකොට මට මෙන්න මේක එනවා දැනුණයි කියලා. නමුත් කෙලෙස් පැත්තෙන් එපා කමටහන් සුද්ධ කරන්න. එතකොට අපි මාර්ගපාක්ෂිකයි. එතකොට අපි කෙලෙස් බරිතයි. අපි කමටහන් සුද්ධ කරන්න ඕනේ ආනාපාන පැත්තේ. මට ඊට වැඩිය කරන්න පුළුවන් වුණාද? කරන්න පුළුවන් වෙනකොට වැඩිම බාධාවේ මොකද්ද කියලා කිව්වට ප්‍රශ්නයක් නැහැ. බාධා පැත්තෙන් කතා කරන්න යන්න මේක නාස්තිකයි. සම්පප්පලාව කියන වචනේ මම මෙතනදී පාවිච්චි කරන්නේ මෝඩකම කියලායි කියන්නේ. කියන්න ඕන දේ දන්නේ නැහැ. සංනිවේදනයක් නැහැ. ඒව නිකන් ගමේ තොටේ කතා. එනිසා කමටහන් සුද්ධ කරනට කෙනෙකුට කියන්න පුළුවන් නම් මට ඉස්සෙල්ලා බොහෝ අමාරුවෙන් තමයි මම ආශ්වාසයක් අල්ලාගත්තේ ප්‍රශ්වාසයක් අල්ලාගත්තේ නමුත් දැන් මම හොඳට සැදී පැහැදිලා ගිහිලා ගියාම මට වෙන්නට වැඩි ආශ්වාස ප්‍රශ්වාස ටිකක් අල්ලන්න පුළුවන් ඒතියෙද්දිත් ඒ යෝගාවචරයා මේ කියන බහ තේරුම් අරගෙන ආස්වාසේ වෙලාදී ආස්වාසේ දැනගන්නකොට මට වැටුනේ කොහොමද කියලා කියන්න පුළුවන්. මට ආස්වාසේ වැටුනේ මෙන්න මේ තාන එක ස්පර්ශයක්ද ඒක උණුසුමක්ද සිසිලසක්ද කම්පනයක්ද තරංගාකාරද ගැසි ගැසි එන එකක්ද කියලා ආස්වාසේ ගුණාගුණ කියන්න පුළුවන් නම් 100ට 200ක් විශ්වාසයි කාමච්ඡන්දේ නෑ හරකම් බල්ලන් ඌරම් පිළිබඳ අදහස් නැහැ. ගන්ධනව පිළිබඳ කතා මනුස්ස සංකල්ප නැහැ. රත්තරන් මිනිමතු පිළිබඳ කතා නැහැ. මෙයා ඉන්නේ හරියටම ආනපාන එහෙම කියන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කරන්න ඕනෙත් නැහැ. ඒ තරමටම පිරිසිදුයි මේ ආනාපානය පිළිබඳ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග කියන්න දන්නවනම් ඒක නා හොඳටම තේරෙනවා මේ ටික කරන්න බෑ ලෝකයේත් එක්ක හරකම් බල්ලන් ඌලම් පිළිබඳව කල්පනා කරන මනුස්සයා. ගෙවල් දොරවල් ගෑනු පිරිමි දුවා දරුවන් ගැන ගෙවල් දොර ගැන කල්පනා කරන මනුස්සයට මේක කරන්න බෑ. රත්තරන් මිනිමුතු ගැන කල්පනා කරන මනුස්සයට බෑ. ඒ නිසා මේ දෙක අතර තියෙන පුදුමාකාර සම්බන්ධය. යමක් දැඩිසේ අල්ලනවාද අජත්ත ගෝචර අරමුණ දැඩිසේ අල්ලනවායි කියලා කියන්නේ ආස්වාද ප්‍රසආස හරියටම පරිච්ඡේද කළා දානවා. දන්න විතරක් නෙමෙයි මේකේ අලගිය මුලගේ විස්තර කියන්නත් පුළුවන් දන්නවන්න ඒ යෝගාචර සමතනුග්‍රහිතය කරන කෙනෙක් යට එන්න එන්න තේරෙනවා මේක ගැන වැඩිපුර යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න හිතට කාම අරමුණු ලෝකායත අරමුණු මනුස් ගාම සංඥා හරක්කුරම් බල්ලම් පිළිබඳ සංඥා රත්තරම් මිනිමුතු පිළිබඳ සංඥා එන්නේ අඩු වෙන පටන් ගන්නවා. ඉතින් අපි මේකට බුදුන් යදලා වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මේ වැඩේ අපට කරලා දෙන්නේ නැහැ. අනේ අපි දන් දුන්නා නේ මට මේ කාම සංඥා නැතුව මේ ආනපන සංඥානේ දාන දෙන්න දෙන්න දෙන්න කාම සංඥා වැඩි වෙනවා. අනේ හෙට දාන නොදීන්න එපා දාන දෙන්න ඒකට කමන්නේ මම මේ කියන දේත් පොඩ්ඩක් දැනගන්න. මොකද කාමේ දානේ දෙනකොට ඉන්දියාප්පම් පූජා කරලා බුරියානි බලාපොරොත්තු වෙන එක නෙවෙන්නේ. ඒ කාමේම ටෙම්පරරි දෙමිලක් විතරයි වෙන්නේ. හැබැයි දාන දෙන්නේ නැතුව බෑ. අතහැරීම එතෙනි පුරුදු කරන මතක තියානින්න එතන තියෙන්නේ අනාගතය වෙනුවෙන් වර්තමානයේ පොඩි කැපකිරීමක් කරලා අනාගතයට කට අරගෙන බලන් ඉන්නවා. මට නම් වැඩේ හරි මට නම් යانے යන තැන බුරියානි හම්බ වෙයි කියලා. ඒක හැබැයි ලොකු සාන්තියක් හිතට. හම්බුනේ නැතුණත් බුරියානි හම්බ වෙන කියලා විශ්වාසය තියෙනවනේ. ඒ නිසා දාන දුන්නාට කමක් නැහැ. මේ දාණයට වැඩිය හොඳයි සිල් රකින්න එක. ඊටත් වැඩිය හොඳයි මේ වගේ භාවනාවක් කරලා ඇත්තටම දන් දුන්නේ කෙම්පොර දෙන තියනවාද කියලා බලන එක. Taman ළඟ සීලයක් තියෙනවා නම් විතරයි අර විදිහට ආධ්‍යාත්මික ගෝචර අරමුණේ විස්තර අස්තර විස්තර කියන්න පුළුවන්. දාන සීල තිබුණ පමණිමුත් බෑ බුදුබණ අහන්නම ඕනේ. ඒ වගේ මේක sannivedanaya කිරීමට තියෙන හැකියාව උත්සාහ කරන්නම ඕනේ. කරනකොට කරනකොට තමයි තේරෙනවා මෙතෙක් ඉගෙන ගත්ත කිසිම දෙයකින් තඹ සත්ත පහක වැඩක් නැහැ. මෙතෙක් ඉන්න කට්ටිය ඉගැන්වීමේම අතීතය අනාගතයයි පිළිබඳ විශේෂඥතාවය. අතන මෙතන පිළිබඳ විශේෂඥතාවය සහ ආර්යමයා ගැන විශේෂඥතාවය මිස ඔය එක්කෙනෙකුටවත් මේ බුදුරජාන් වහන්සේ කියන ආධ්‍යාත්මයේ ශුන්්‍යත විහරණය සම්බෝධියේදී සාක්ෂාත් කරගන්නේ නැහැ. අනිත් එක ඒගොල්ලන්ට තේරෙන්නෙත් නැහැ මම දැන් මෙතන කියන එක වටිනාකම. මම දැන් මෙතන ඉඳලා ආධ්‍යාත්මික ගෝචර අරමුණක් අල්ලගෙන ආස්වාද ප්‍රසවාසයක් අල්ලගෙන ඒකේ ආස්වාසිය පිළිබඳ මෙච්චර විස්තර කියන එක මේසා හිතානුකම්පාවක් කරන බවක් මේසා අත්ත්‍ය සිද්ධියක් සලකන බවක් අත්ත්‍ය කුසලයක් සලකන බවක් මොන්නම ලෝකායත විශේෂකවත් නැහැ. ඒක හොඳටම පැහැදිලි කරලා කියන්න. ඒ නිසා අපි ලෝකායත විශේෂ කියලා කියන්නේ වර්තමානයේට පයින් ගහිල්ලක් ආනාපාන ද්වේෂ කිරිල්ලක් ලෙඩ කර ගැනීමක් කායික මානසික ලෙඩක්. ඒකයි බුදුහාමර කියන්නේ කාමච්ඡන්දය කියලා කියන්නේ ණයක්. ව්‍යාපාදේ කියලා කියන්නේ ලෙඩක්. තීන මිද්දී කියලා කියන්නේ හිරගයක්. බුද්ධ චිකුක්කුච්චය කියලා කියන්නේ කාන්තාරයක්. විචිකිච්ඡාව කියලා කියන්නේ දාස භාවයක්. ඉතින් අපි මුළු සංසාරේ ගත කරලා තියෙන ওই පහේ කාටවත් accounts නැහැ කියන්නේ නෑ නෑ මං ආවල් පැයේ හිටියා ආවල් විනාඩියේ හිටියා ආවල් තප්පරේ හිටියා ආනාපානේ කියලා අපි ළඟ තොරතුරුත් නෑ ඇත්තටම අපි උත්සාහ කළත් නෑ දැන් උත්සාහ කරනකොට පේනවා අපි කොච්චර කොන්දු යට නැති සත්තුද කියලා වැල් ගැඩවිල්ලෙක් තරම්වත් කොඳුයට පෙලක් නැහැ. අලුතෙන්ම මූලක ඉඳලා පටන් ගන්න. එතකොට කියනවා මේ මට වැඩිය ඉස්සරහින් පටන් ගත්ත කට්ටිය ඇති කියලා. කවදාවත් ලෝකේ නැ ඔක්කොම බලනකොට කොඳුයට නැති නැති සතු තමයි. ඒකෙන් ලැජ්ජ වෙන්න එපා. ඒකට නෙවෙයි ලැජ්ජ බයි කියලා කියන්නේ. ලැජ්ජ බයි කියන්නේ ඒක අපි මරණ ඉස්සලා හයිය හතේ තියෙදිම තේරුම් ගත්තා නම් ලොකු හයියක් තියෙනවා ඉදිරි අනාගතේවත් අපිට නිසි ආයෝජනයක් කරන්න පුළුවන් මේක තමයි ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික ගෝචර අරමුණේ ඒකෝදි භාවයක් ගැන කල්පනා කරනකොට ඇහුවොත් කොහොමද මහණෙනි ඒක කරන්නේ කියලා උන්වන් සඳහන් කරලා තිනවා ඒකේන විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේවි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං උප පඨමඥානං උපසම්පජ්ජ විහෙරති එයා කාමයට කෙරෙහි වෙන්ව ඒක අදිෂ්ඨානය කරන්නේ කාමයන්ගෙන් වෙන්වීම අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. විවිච්ඡේව කාම විවිච්ඡේ අකුසලයේ ධම්මේ හොඳටම අදිෂ්ඨාන කරනවා මගේ මගේ හිතින්. හිතලා ඊට පස්සේ මම සතෙක් මරන්නේ මගේ හිතින් හිතලා මම ඊට පස්සේ අන්සතු දෙයක් ගන්නෙ නැහැ. මගේ හිතින් හිතලා මම අසීමිත කාමච්ඡන්දේ අසීමිත රූප බැලීම, සද්ද ඇහිීම, ගඳ බැලීම, රස බැලීම, පහස ලැබීම. මෛතුන සේවනයේ විතරක්ම නෙවෙයි කාමච්ඡන්දේ කියන්නේ මේ අසීමිත කොයි එක්කිරවත් කාමච්ඡන්දේ පැටලෙන. ඒකෙන් මම බොරු කේලම් හිස් වචන පරිස වචන අනවශ්‍ය විදිහට කරන්නේ නැහැ. මත්පැන් බීම්, මත්වීම් අනවශ්‍ය විදිහට හිතාමතා කරන්නේ නැහැ කියලා විවිච්ඡේව අකුසලයේ ධම්මේ. ඉතින් මේ කාමයන්සෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව අර චිත්තක්ෂණේ පවත්වන්න පුළුවන් නම් මේ ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරලා වග විස්තර කියන්න පුළුවන්. මේ ප්‍රස්වාසය කියලා ප්‍රස්වාසය වෙලාවේ මෙනෙහි කරලා වග විස්තර දැනගන්න විතරනේ කියන්නත් පුළුවන් නම් මේ අබ්බැහිය මේ පෙත මේක දිගේ යනකොට එන ගැම්ම එතෙද අන්තිමේදී යෝගාවචරයා මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන තැන කියලා ගුරුත්වාකර්ෂණය නැත්තන්ට උස්සනවා වගේ අජටාවකාශය අනේ ගිහිල්ලා උස්සන්න වගේ එයාට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක් හිටපු කාම ලෝකයට සමුදීලා తాවකාලිකව තමන්ට මධ්‍යස්ථ තලයකට වෙන කක්ෂයකට වෙන සමතුලිතතාවයකට යන්න පුළුවන්. එතන ගියාට පස්සේ මේ ඉඳුරංගෙන් එක්කෙනෙක්වත් සම්බන්ධයක් නැහැ. ඇහෙන් රූප බලනවත් නෙවෙයි. එහෙම නැත්නම් අපි මේ දකින්න ඉස්සරහින් තියාගෙන ඉන්න ආනාපානෙ ඇහෙන් බලනවත් නෙවෙයි. කනෙන් අහනවත් නෙවෙයි. නැත්නම් කනින් අහන සද්දයක්වත් නෙවෙයි අරමුණ වෙලා තියෙන්නේ. නාසයෙන් තමයි හුස්ම ගන්නේ. නමුත් මෙතන මෙතන කතා කරන නාසයේ ගඳ සුවඳ විමුත් නෙවෙයි අපි අරමුණු කරන්නේ. දිවෙන රස බලන්නෙත් නෑ. කයේ පහසර තමයි වැටෙන්නේ ආස්වාද ප්‍රසවාසයේ. මේ පළවෙනි ධ්‍යාන වගේ යනකොට ආස්වාද ප්‍රසවාසය සංසිඳිලා. එතකොට මේ යෝගාවචරය අනිමිත්තේ ගත කරන්නේ. ඇත්තටම පළවෙනි ධ්‍යානයේදී නම් ওই කියන தત્ත්වෙ මේ ඉන්නේ නැහැ. නමුත් මේ පැත්තට යනවා ආනාපානේවත් නිමිති කරන්න බෑ. ඊටාම සූක්ෂම தત્ත්වෙ ගියාට පස්සේ එයා ඒකට කියන්නේ निराமிෂක தත්වයක් කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ රූප ධර්මයන්ගෙන් පොඩ්ඩකට ගුරුත්වාකර්ෂණ නිකුත් වුණා වගේ වෙන් වෙනවා අන්න එතකොට පේනවා යම් කිසි රූපයක් ආනන්ද මට පේන්නේ නෑ මේ ලෝකයකට අබිරමණය කළා වූ ඒක රමණය කළා වූ අබිරමණය කරපු කෙනාට ඒ රූපයාගේ වෙනස් වීම නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස නොදෙන රූපයක් නෑ දැන් එවැනි රූප වලින් මේ සාසෝක පරිදේව දුක්ඛ දෝමනස උපදින රෝග වලින් මම తాවකාලිකව සමුගත්තා හොඳ සමබර භාවයක් තියෙනවා හොඳ එකලස් ගතියක් සමතුලිත භාවයක් විඥානයේ නොදැක්ක ඇතුළත ඇතුළතට ගිය ඉඳුරංගයේ සමුගත්ත ආමිෂයෙන් සපුගත්ත තැනකට යන්න පුළුවන්. ඒ වෙලාවේදී ඒ කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ වෙනුවට අරමුණේ නැවත නැවත හිත යොදවන විතක්කය යෝගාචරයට තේින්න පටන් ගන්නවා. දැන් හිත පරණ givisumකට අනුව වගේ යන්නෙම ආස්වාස් ප්‍රසආසයට විතරයි. විතක්කේ පිළිබඳ සාහිතිකයක් ගන්න පුළුවන්. ඉස්සර වගේ නන්නත්තර වෙන්නේ ආරමුණට යනවා. ඒක හරියට දුනු ආයෙක්, දක්ෂ දුනු ආයෙක් පුරුදු කරනවා. විදලා විදලා විදලා විදලා ගහන ගහන ඊය හරියටම එල්ලෙට යන. ඒ වගේ Tamanne විශ්වාස කරලා කියනවා දැන් නම් මේ තප්පරේ මේ විනාඩියේ නැත්නම් මේ ආස්වාස් ප්‍රසය. හිත ඒකාන්තයෙන්ම ආස්වාසයට කියලා කියන්න පුළුවන්. දෙක මේ ආස්වාසය කියන විතර නෙවෙයි ප්‍රස්වාසය නෙවෙයි කියන්නේ ඒකේ අත්‍යන්ත ලක්ෂණ පච්චත්ත ලක්ෂණ පුද්ගලික ලක්ෂණ පේන්න පටන් ගන්නවා. එයාට කොච්චර පේනවද කියනනම් කමඨාන් සුද්ධ කරනකොට පැහැදිලිව කේතයක මම ආස්වාසය කියලා ආස්වාසය මෙනේ කරනකොට මට ඒකේ සිසිලස වැටුණා. ඒකේ ස්පර්ශය වැටුණා, කම්පන චංචල වැටුණායි කියලා ආනාපානයේ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන විස්තර එන්න එන්න තේරෙන පටන් ගන්නවා. එතකොට විචා විතක්ක විතරක් නෙවෙයි විමසුන් නුණක් තියෙනවා. එතකොට ප්‍රමෝදයක් මෝද මෝදු වෙන්න පටන් ගන්නවා. මෙච්චර කල නන්නත්තර වෙච්ච හිත දැන් ගොනුවක් ඇවිල්ලා. දිශාගත වෙලා. වේගය ප්‍රවේගයක් බවට පත් වෙලා. වේගය කියන්නේ අවිධිමත් වේගයකට ප්‍රවේගය කියලා කියන්නේ දිශාගත වෙච්ච වේගයකට ප්‍රවේගයයි වේගයයි අතර විශාල වෙනසක් තියෙනවා. ශක්තියේම කීකරු தත්ත්වය තමයි ප්‍රවේගය කියන්නේ අකීකරු தත් තමයි වේගය කියන්නේ මෙතෙක් කල තිබුණ අපේ ශක්තිය කීකරු වෙලා එක දිශාගත වෙනවා එතකොට එන ඒ ඒ ප්‍රීතිය නිසා කයත් උදම්මනන්න පටන් ගන්නවා ඒ කයේ උදම්මනීම නිසා තමයි එක පැත්තක් රත් වෙනවා ගැස් වෙනවා කම්පන චංචල වගේ විවිධාකාර සාක්ෂි වෙන්න පටන් ගන්නවා කය පස්සනක් ප්‍රීතියෙන් උදම්මනිනොයි කියලා කියන්නේ පිනා යනවායි කියලා කියන්නේ. ඉතින් මේක හරියට දන්නේ නැතුව ගියොත් යෝගාවචර හිතන්නේ අපස්මාර රෝගෙන්න හදනවා, අංශභාග රෝගෙන්න හදනවා, එහෙම නැත්නම් ලෙඩක් වෙන්න හදනවායි. නමුත් මේ කාය සාක්ෂ්‍ය තමයි ප්‍රීති වශයෙන් පෙනී හිටින්නේ. ඒ කෙනාට ආස්වාද ප්‍රසවාසී සුඛය බාධා වලින් තොරව ආස්වාසේ මේ අරමුණ රස විඳීම කියන කියන්නේ සුඛය කියලා ඒ සුඛයේ තේරනකොට ආස්වාසය ආස්වාදයක් බවටපත් වෙනවා. එක හුස්මක මෙච්චර සැපක් මෙච්චර කල අනාන්තව අප්‍රමාණව නොදැනුවත්ව හුස්ම ගත්ත සුවාසය හෙලපු මට එක හුස්මක් මුලින් ඉඳලා අගට මේ බලාහිනෝට ඒක ඇතුළ කොච්චර ධර්ම කොටස් තියෙනවද එතකොට ආස්වාසයක් ආස්වාදයක් බාටපත් වෙනකොට තියෙනවා මෙතෙක් කල මම මේ හම්බ කරන්න ගිහිල්ලා රූප ගැන හොයන්න ගිහිල්ලා මේ ආස්වාද ප්‍රසත් කියන්නේ රූපයක් තමයි. නමුත් මේක අජ්ජත් ගෝචර අරමුණ එච්චර වෙනස මේක කවදාකවත් දක්ව නැති රසක්. මේකේ ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා ආනාපාන සති සමාධි භික්ඛවේ සන්තෝෂේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppන් uppන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තර්ධාපේති උපසමේති. මහන්නේ බලට තේරේ කවදාහරි මේ ආනාපාන සමාධිය ඉතාමත්ම සාන්තයි. හැම රූපයකින්ම ලබන සැපය කුප්පයි. කම්පන චංචල. මේකේ තියෙන්නේ වෙනකොට අනිත් පැත්ත. සාන්තයි ප්‍රණීතයි බොහොම ප්‍රිය ලැබෙන සුළුයි කොච්චර ප්‍රිය ලැබෙන සුළු කියනවනම් මේකට උම්මලකටවත් දාන්න ඕනේ මොනම දෙයක් අපිටින් දාන්න ඕනේ මාත්තු මොකුත් ඕනේ ඒක ඒක විසීම පිරිච්ච ගතියක් තියෙනවා කොච්චර ප්‍රණීතද කියනවන එක දාලා යන්න එපා වෙලා හිතෙනවා දාලා යන්න බෑ කියලා හිතනවා ඒ තරමට සාන්ත ප්‍රණීතයි සන්තෝෂයේ උපනිච්ච අසේචන කෝච උඹට මේ සැපේ ලබන්න මොනම දෙයක්වත් පිටින් අවශ්‍ය කරන්නේ බලඟ තියෙන හුස්මෙමයි මේ ඔක්කොම සෙල්ලම් ටික තියෙන්නේ. ඒ නිසා පිටින් අරුණුවන් මැටි ගේන්න ඕන කමක් නැහැ. සුසහන භූමිකට යන්න ඕන කමක් නැහැ. මිනිහක් අපණ දිහා බලන් ඉන්න ඕන කමක් නැහැ. මෛත්‍රී භාවනා දාන්න ඕන කමක් නැහැ. බුද්ධානුසුතිය කරන්න ඕන කමක් නැහැ. මේ නහයට නිකන් එහාට බැලන හුස්මේ හුළඟේ. ඊ ආසේචන කෝච වචනේ ඇඟ ලොමු දහ ගන්නවන සුළුයි. අනේ මේ හුස්ම අපි මෙතෙක් කල් කොච්චර නාස්ති කරාද? අගක් මුලක් මොකොත් දන්නේ නැතුව හුස්ම ගන්න ප්‍රමාණය දන්නේ නැහැ. අපි මේ රූප බල පික්චර් බල බල ඉනවා. ටෙලිවිෂන් බලනකොට, පත්‍ර බල බල ඉනවා. කයිවාරු කෙලිනකොට, බත් කීනකොට. දැන් පේනවා මේ සියල්ලටම වැඩිය සැපක්, සියල්ලටදී අර්ථ සිද්ධියක්, සියල්ලටදී ශුන්‍යත විහරණයක්, සියල්ලටදී අප්‍රමාදයක් හුස්ම ගන්නවා. සේචනෝ සුකෝච විහාරෝත මෙන්න මේ මනුස්සයාගේ විහරණයට කියන්න පුළුවන් ශුන්්‍යත විහරණ නැත්නම් සුඛ විහරණය කියලා. එසා මේ ලෝකේ පොහසත්තු එක එක්කත් සුඛ විහරණයක නැහැ. උන් බඩේ බිජු තැම්බෙමින් ගත කරන්නේ. එකෙකුටවත් බෑ මේ වගේ ඇවිල්ලා බිම වාඩි වෙලා ඉන්න. එකෙකුටවත් බෑ බිම ඇවිදින්න සරිපු සපත්තු නැතුව. උන්ට මහ පොළොව කැපයි. උන්ට හෙලිකොප්ටර් තියෙන්න ඕනේ යන්න. ඇයි ඒ? සල්ලි තියෙන හින්දාද? බයට වෙන්න මොනම හේතුවක්වත් නෙවෙයි බයට යන්නේ. ඒකයි ප්‍රෙඩිසිල් අහන්නේ ඇයි මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙන්නකෝ මේ උඩින් යන්නේ ඇයි පහලෙන් යන්න බැරුවද? උඩින් යන්නේ බය හින්දා. අපිට වගේ ගිහිල්ලා බුලත්තට බෙදාගෙන කන්න පුළුවන් කමක් නෑ. බුදුරජාණන්සේ අපිට පෙන්නනවා මාලිකාවෙන් පිළියෙට බැහැලා හිඟන්නේ කියලා ඕම් බලාපන් දරුවනේ සුඛ වීරණේ කියන්නේ මේකට. උඹ උඹේ හුස්මත් එක්ක ජීවත් වෙනවා. උඹ සමාහට පිදුරු ගොඩක් කොට වෙන්න ඉන්නව ඇත්තේ. උඹ අහස පොළොව හෙවන බලාකුළු මේ වහලයක් කරන අභ්‍යවකාශ වෙනවා ඇති ඉන්නව ඇත්තේ. උඹ දාසකුලියක ඉපදිච්ච මිනිහෙක් වෙන්න ඇති. කිසිම දැනුමක් නැති මිනිහෙක් චෙක් වෙන්නේ නැනවද හුස්මත් එක්ක මෙච්චර කරු කරලා හිටියොත් මේ ලැබෙන සැපේ බ්‍රාහ්මණ පවුලේ උනත් ශුස්ත්‍රීය පවුල උනත් සුද්‍ර පවුල උනත් ප්‍රශ්නයක් නැහැ. ඔච්චර උගත් උනත් නුගත් උනත් ප්‍රශ්නයක් නැහැ. ගෑනු පිරිමි කියලා ප්‍රශ්නයක් නැහැ. පැවිදිද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. බොද්ධ ආගන්ද බෞද්ධ කියලා ප්‍රශ්නයක් නැහැ. මෙවැනි දෙයක් වෙනුවෙන් මෙවැනි දෙයක් තිබියදී අපි මේ ගත කරන ජීවිතේ බණ්ඩෝඩ බුදුහාම දන්න පැහැදිලිවම මිනිස්සු මේක දාලා ඔය යන්නේ කොහෙද රූප හම්බ කරා. රූප ලෝකේ රජ වෙන්න නමුත් එකම රූපයක්වත් නැහැ අල්ලාගත් එකාර දුක් නොදෙන්න. කොල්ල බබාවක්. ගහපු ගහපු තැන අල්ලනවා. හැබැයි බබා මොකුත් කරන්නේ නැහැ. බබා ගිහිල්ලා ගහන්න බබා බලන් ඉන්න එක විතරයි කරන්නේ. ගහන එක නම් තමයි අහුවෙන්නේ. අහුවෙන්න අහුවෙන්න හිවලට ගොදුරක් පාටපත් වෙනවා. ඒ නිසා අපි රූපත් එක්ක වැඩි නටන්න නටන්න කාමයටත් කෙලෙස් වලටත් මායයටත් ගොදුරු වෙනවා. බුදුන් සිතාම අනුකම්පාවෙන් සූක්ෂම ප්‍රවණ ඥානයකින් පෙන්ලා දෙන වෙන මහානේ ප්‍රතිපදාවක් තියෙනවා. ඔබ කාම ලෝකේ හිටියට කමන්නේ නැහැ. පොඩ්ඩකට කාය විවික අරගෙන මෙන්න මේ විදියට විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේ කියලා මේකට ගියොත් ආහන එදාට ඔබට තේරෙනවා මේ කියන සුඛ විහරණය. සුකෝච විහාරෝච uppන් uppන්නේ පාපකේ අකුසල ධම්මේ රූප සමේති අන්තරදාපේ. හිතේ පවතින්න පුළුවන් අනන්ත අප්‍රමාණ දූලි වල. ගිම්මානේ වහින වැස්සක්සේ සියල්ල පොළොවට පාත් කරලා වාතලේ පිරිසුදු කරනවා. අන්න ඒකට බුදුහාම කියනවා ප්‍රථම ඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට මම මේ සමත භාවනාවක් උගන්නන්න හදනවා වගේ කියලා හිතේ. ඇත්තට මේ කතාව යන්නේ සමතේ තමයි. නමුත් භාවනා කරන කෙනාට ආනාපානෙ හොඳට තැම්පත් වෙලා ආනාපානෙ සීතල වේගන යනකොට ඔය කරුණු සේරම අත්දකින්න පුළුවන්. හිත නැවත නැවත යන ආනාපානෙටමයි දැන් ආස්වාස් ප්‍රසආසය නම් මේ තියෙන ආස්වාසේ ප්‍රසආසේ නෙවෙයි කියලා විෂදව කියන්න පුළුවන්. මේ තියෙන ප්‍රසආසේ ආස්වාද නෙවෙයි කියලා විෂදව කියන. ඒක කියමනෙන් තමයි ඒ බුද්ධිය ලබන්නේ. දැනගත්තට කියාගන්න බැරි නම් නිකන් හීනෙන් දැකපු ගොළුෙක් දැකපු හීනයක් වගේ ගොළු වෙනවා. සමහර යෝගාවචරණට ඒකත් තියෙනවා. තේරෙනවා කියා ගන්න බෑ. නම කියමනේ තමයි පන්නරේ ලැබෙන්නේ. එතකොට යාට ඇති වෙන ප්‍රීතිය ප්‍රමෝදය, ඒ සුඛ විහරණය, ඒ වගේම එතනදී ඇති වෙන ඒකාග්‍රතාවය මොන්නම කාම ලෝකයකවත් ගන්න බෑ. මේ විදිහට ඇති කරගත්තා වූ ඒ ප්‍රථම ධානය අරණ්‍යයට ගිය මනුස්සයා හරකොම්බල්ලන් ගේලවන්ගෙන් වෙන් වෙලා කාමවස්තුන්ගෙන් මනුස්සයන්ගෙන් ගංගෙවල් වලින් වෙන් වෙලා රත්තරන් මිනිමුතු වලින් වෙලා අරඤ්‍ය සංඥාව ගන්නවනේ. අරඤ්‍ය සංඥාවේදලා මේ කයට හිත දානවනේ. කයට හිත දාලා ආනාපානෙ හිත දාන ඉතින් මේව එක එකක් ලුණු ගෙඩික පොත් අරින්න වගේ ගැළවිල්ලක් නැතිනේ. දැනුත් බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ගියාට පස්සේ ඔගේ ලුණු පොති පහක් තියෙන. විතක්ක, ਵਿਚාර, බීජ සුඛ එකක් ගතා කියලා දෙවෙනි ධානයට යන්නම් ඔය ඇති කරගත්ත වටිනා විතක්ක, ਵਿਚාර දෙක පොත්ත ගලවන්න වෙනවා. ඒක තමයි යෝගාවචරයට භාවනා කරගෙන යනකොට ආනාපානෙ හොඳට කීකරු වෙනකොට ධක්මම් භාවනා හොඳට අනායාසයෙන් සිදු වෙනකොට මෙනෙහි කිරීම කරදරයක් වෙනවා. මෙනෙහි කරන්න ඕනේ එතකොට එයා දැනගන්න ඕනේ දැන් ඉතින් ලුණු ගෙඩිය පොත්ත ගලවන වෙලාව දැන් හිත ඇවිල්ලා තියෙන කයට දැන් මේ ආනාපාන සති භාවනා ඉන්නේ හොඳට ආනාපාන කීකරුයි ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කොට දැක් ගන්න බැරි තරම්ම වගේ ස්කී කරුව මේචල් වෙලා ආම්බන් වෙලා ඉන්නවා මෙනේ නොකිරුවට ප්‍රශ්නයක් නැහැ ආනෙදී මෙනේ නොකලොත් උග්‍ර සමාධියකට යන්න පුළුවන් හැබැයි වැරදි වෙලාවේ මෙනේ නොකර හිටියොත් නින්දට වැටෙන්න පුළුවන් නැත්තම් හිතෙන් කාමච්ඡන්දයට යන්න පුළුවන් ඒ නිසා කුතෙන්ද යනකම් මෙනේ කරන්න ඕනද කොතෙන්ද මෙනේ නොකරන්න ඕනද කියන එක තාක්ෂණිකව නා උගන්නන්න බෑ. හැබැයි හොඳට මතක තියානින්න යම් තැනකට ගියාට පස්සේ යම් තැනකට යනකම් මෙනේ කිරීම උපකරණයක් ආයුධයක් වශයෙන් උදව් කරනවා. යම් තැනකට ගියාට පස්සේ මෙනේ කිරීමත් කරදරයක් වෙනවා. නිදා ගන්න බබාට නැලවිලි කවි කියන එක නැතර කරන්න කොයි වෙලාවද කරන්න ඕනේ කියලා බබා කියන එකක් නෑ නැගිටලා. ඒක අම්මා දැනගන්න ඕනේ. නලවන් නලවන් යනකොට දැන් බබා දොයි නම් ඊට පස්සේ නැලවිලි කියන්නේ යන්න එපා. නැලුණාට කමන්නේ අම්මා. බබාට වැඩක් නැහැ. ඒකට බබාට නිින්දෙන් ඇහැරෙනවා. ඒ නිසා ඒක කියලා මේට අයින් කරන එකයි තියෙන්නේ. ඉතින් මේක කියලා දෙන්නම් බෑ. අන්නේ විදිහට මේ විතක්ක ਵਿਚාර හැරුණාට පස්සේ ඒ යෝගාවචරයට ප්‍රීතිය වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් ආයෝජනකින්තරව වාසි ලැබෙන ව්‍යාපාරයක් වගේ. ඊට පස්සේ මේ ප්‍රීතිය හිතුවක්කාර වෙන්න පටන් ගන්නවා. අඬු පුප්පන්න පටන් ගන්නවා. එතකොට යාගෙත් අඬු කඩන්නේ. ඒ ශුන්්‍යතා විහරණයකට යන්නේ. දැන් මේ උපයා ගන්නාලාද මේ සුද්ධ ධර්ම පහක් ඒකත් කපාරිනවා. මේ ඇස්සිස් මස්ලේ දන් දෙනවක්වත් කැම බීම ඉදුන් හිටුන් දන් දෙන එක නෙමෙයි මේ උපයා ගන්නාලාද ධර්මතා. විතක්ක ਵਿਚාර දෙක අයින් කරන එකට ප්‍රීතියත් අයින් කරනවා. ඊට පස්සේ සුඛයත් අයින් කරනවා. ඉතින් ඕන කෙනෙක් දැනගත්තොත් බණී මෙච්චර මනුස්සයා මේ හම්බ කරගත්ත දේවල් මේ බිසි කරනයි. නමුත් අඩි 300 ගානක් විතර උස ඔය Saturn 5 rocket එක හඳට යනකොට කොච්චරද යන්නේ? අඩි 8කට වැඩි කැල්ලක් යන්නේ. ඔක්කොම මගේදී පිච්චි පිච්චි හැදෙනවා. පළවෙනිම rocket තුන අඩි ඇතැම් 6 යනකොට පිච්චිලා ඉවරයි. ඒක යන්නේම අත්ලාන්තික සාගරේ පැත්තට හේතු කරගෙන යනකොට පළවෙනි rocket එක පිච්චෙනකොට අඩි ගානක් ඉස්සෙන්නේ. දෙවෙනි රොකට් එක පිච්චෙනකොට තව ටිකයි හැතැම්ම හය යනකොට අර විශාල බරෙන් 190 ගානක් ඔක්කොම පිච්චිලා ඉවරයි. ඉහළට යන්න යන්න වෙන්නේ මොකද පිච්චි පිච්චි පිච්චි පිච්චි පිච්චෙනකොටද හලහලා හලහලා තමයි අන්තිම ඊටාම පුංචි කෑල්ලයි හඳට යන්නේ. අන්නේ වගේ තමයි මේ හැලීමේ කටයුතු තමයි මේ ශුන්්‍යත විහරණය කියලා කියන්නේ. නිසා පළවෙනි ධ්‍යානලා දෙවෙනි එකට යනකොට විතක්ක ਵਿਚාර හැලෙනවා. ඒක සමාධි භාවනාවේදී සරුවචන් ආංශේ හරියට ඉර ඇඳලා පෙන්නුවාට විපස්සනා භාවනා කරන එක්කනාටත් හොඳට අත්දකින්න පුළුවන්. තමන්ට යා සමතේ තියා යනවාද කියන දන්නේ නැහැ. නමුත් කොයි එකනක් තේරෙනවා මෙනේ කිරීම යම් ප්‍රමාණයට උදා වෙන්න පස්සේ හැලෙනවා. ඊට පස්සේ ප්‍රීතිය මේ ඇඟ නලියෙන් නලවන ගති ටිකක් දුරට යනකම් අපිත් එක්ක එනවා. ඊට පස්සේ ආ උනාට වැඩි දඟලනවා ටොක්කක් කරලා පැත්තකින් තියන්න වෙනවා. එතකොට සුඛේ තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පේනවා සුඛයත් පක්ෂග්‍රාහී, අදුක්කම සුඛේ ඊට වැඩිය හොඳයි කියලා. සුඛයට වැඩි හොඳයි සැප දුක් දෙක නැති මේක නැත්නම් දෙක අතරමැදි කියලා නිතින් මෙව්වා මේ සාමාන්‍ය සදාචාරයක් සලකන සාමාන්‍ය රසවින්දනය කරන කෙනෙකුට නම් හිතා ගන්න බෑ. ඇයි මෙච්චර අමාරුන් උපයාගත්ත සුඛයත් අතාරින්නේ කියලා. සුඛය අතාරින්න උපේක්ෂාව වෙනුවෙන් අන්නේ විදිහට උපේක්ෂාවට එළඹ වාසය කරනවා නම් ඒ උපේක්ෂාවත් එක්ක ආනාපානෙ දැනෙන මට්ටම ගෙවිලා යනවා. එතෙන්ට යනකොට දැනෙන්නෙම නෑ ආනාපානයක් දැනෙන්නෙම නෑ. එතකොට රූපේ ගෙවම් කරලා තියෙනවා. රූප සංඥා ඉතුරු වෙන්න ඉඩ තියෙනවා. එතකොට පරණ අත්තම්ම පේන්න ඉඩ තියෙනවා. රුවන්වැලිසෑය එහෙම පේන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අසුචි කොටවල් මිනි ඔලු කටු පේන්න ඉඩ තියෙනවා. අර හිස්සෙච්ච හිතේ පාලුගෙයි වළම් බිඳනවා වගේ එක එක සංකල්ප එනවා. යෝගාචරී දන ධම්මං කාමෙන් කාම ගුණයන්ගෙන් අයින් වෙලා කාම සංඥාවෙන් අයින් වෙලා විවිච්ඡේව කාම විවිච්ඡේව අකුසලේ ධම්මේ රූපයත් අයින් කළා දැන් රූප සංඥා ඇවිල්ලා තියෙනවා හොඳට මේකත් එක්ක ඉන්න ගමන් බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා මෙතෙන්ට එනකන් තඹ ගත්තට පස්සේ මෙතෙන්ට එනකන් ඇල්මරා ගත්තට පස්සේ මෙතෙන්ට එනකන් විස කපා ගත්තට පස්සේ උඹට තේරෙනව නම් මේ දැන් පේන සියල්ලම මනෝමයයි මනෝ මනෝපොබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි කියලා ඔය එකක්වත් මම කියාගන්න යන්න එපා මගේ කියාගන්න යන්න එපා මගේ ආත්මය කරගන්න එපා මෙව්වට පාලුගේ වළම් බින්දින හිතවිලි. මේ බොක්ක ඇතුලේ තියෙන දේවල් විරේචනය කරන වෙලාව. උගෝදෙන කිතන්නේ එහෙම නෙවෙයි. මේ දෙයියෝ ඇවිල්ලා අපිට එක එක දේවල් පෙන්නනවා. එහෙම නැත්නම් එක එක නිමිති වෙන්න ඇති කියලා මෙව්වත් එක්ක තොරන් ගහන්න නතර වුණොත් ආයෙක තන හැරකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ මේ විදිහට රූප සංඥා වැඩ කරනකොට ඒ කෙනාට ඕනනම් අරූප ධානා පැත්තේ තියෙන ආකාශයේ අත්විඳිනවයි කියන එක ආකාසා අනන්තයි ආකාසානං ඡායතන කියන හිස් විශාල හිස්තනක අන්ධකාර විශාල හිස්තනක ඉන්නා වගේ එතකොට නිමිති නෑ අනිමිත්තයි එතකොට අනිමිත්ත සතියක් අනිමිත්ත සමාධියක් එහෙම නැත්නම් අනාරම්මන ගතියකට හිත යන්න පුළුවන්. ඉතින් යෝගාචර මේ ශූන්‍යතාවේ වඩන වැඩපිළිවෙලක්, ගෙවම් කරන වැඩපිළිවෙලක්, හිස් කරන වැඩපිළිවෙලක්, අස් කරන වැඩපිළිවෙලක් බව දන්නවනම් එයා දකින එන්ඩින සෑහලුකමක් පේන ප්‍රතිපදාව වැඩි වෙනවා කෙලස් අඩු වෙනවායි කියන. නමුත් මීට හාත්පසම වෙනස් දෙයක් වෙන්න ඉඩ තියෙනවා. තනිකන් දෝෂෙ ඉන්න ඉඩ තියෙනවා. තනි බංගලම ඇවිල්ලා පාළුවක් එන්න එනවා. ඊට පස්සේ යෝගාචර ඇඟ හීතල වෙන්න පටන් ගන්නවා. හීන් දාඩි දාන්න පටන් ගන්නවා. ඒ වගේම හීනෙන් බය වෙන්න පටන් ගන්නවා. පරියන්කේදී බව ගැස්සිල එක පාට කබරයා පොළොව ගැහුවාගේ කලබල වෙන්න පටන් ගන්නවා. ඒ මොකද අපේ හිත කවදාකවත් කෙලෙස් නැත්තනකට ගිහිල්ලා නැහැ. ඒ නිසා ඒකට යනකොටම කලින්ම නූල් බැඳලා කලින්ම ආරස්තක යන්ත්‍රයක් දාගෙන යන්න ඕනේ. ඒ නිසයි මේ ශූන්‍යතාව පිළිබඳ බණ අහෙන්න සලසන්නේ භාවනාව කෙරුවොත් ඒකාන්තෙම මේ පාරේ යනවා. නමුත් යෝගාචර පිළිගන්න ලෑස්ති නැත්තම් මේ වෙන දේ දන්නේ නැත්තම් එයා කරණ තියෙන්නේ අර හිස් වෙන්න වෙන්න යාට වෙන්නේ තනි වුණා, පාළු වුණා, කොටු වුණා, අසරණ වුණා වගේ ගතියක්. ඒ කියනකොට ඇතුලෙන් පුදුමාකාර බය ගතියක් පුදුමාකාර කාන්තාරික තනි වුණා වගේ ගතියක් මහා කැලයක් මැද තනි වුණා වගේ ගතියක් මහා මූදක මැද තනි වුණා වගේ ගතියක් පේනවා. ඉතින් එතෙන්දී බුදුන් කෙරේ සද්ධාව අඩු කෙනාට නූල් බඳින්න වෙනවා. ඉතින් සෙත් කවි කියන්න වෙනවා নানা ප්‍රකාර බලි කර්ම සාන්ති කර්ම කරන්න වෙනවා. සද්ධාහ තියෙන මනුස්සයට කියන්න තියෙන වැඩි වුණොත් මැරෙයි මැරිච්චාවයි. වැඩි වුණොත් පිස්සු ඇදී හැදිච්චා. දැන්වත් පිස්සුනේ අප්පා. අලුතෙන් එන්න තියෙනවා භාවනා කරලා පිස්සුවක් එන්න දෙයක් නැහැ. තියෙන පිස්සුව තද වෙන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට ලෑස්ති නම් එතෙන්ට යනකොට කාය ජීවිත নিরপেক্ষව තමයි යන්න තියෙන්නේ. එතෙන් යනකොට ප්‍රාණයට ප්‍රාණය ලැහැත්ති කරන අනේකයි තියෙන්නේ. මොන්නම විදියකින් හරි මේ කයට ජීවිතයට රූපයට ආසාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් උස්ස උස්ස පොළවේ ගන්න. අමතක කරනකම් ඒක පාවා දෙනකම් දෙන්න ලෑස්තින උස්ස උස්ස පොළවේ ගන්න. ඉතින් පොළවේ ගැහුවට මොකද ලොකු හානියක් කරන්නේ බලපං හැදිලා උඹලඟ කුණක් තියෙනවා. උඹලඟ ඇහි කුණ වැටලා තියෙන එකයි කැවෙන්නේ. ඉන් දිගට දිගට කැවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කමටහන් සුද්ධ කරනකොට සුද්ධ කරනකොට ඒ හදාතන වඩාගත්ත මේ ඉඳුරන් තීව්‍ර කර ගැනීම සඳහා විවිධාකාර උපක්‍රම අපේ තේරවාද ශාසනය විතර වෙන කොහෙවත් නැහැ. මොකද මේවායි ගමනක් කිසිම ආගමක උගන්වන්නේ නැහැ. ඒගොල්ල ආගම් වල තියෙන වැඩෙන හැටි, ගොනු කරන හැටි, එකතු කරන හැටි, ගොඩ ගහන හැටි. බුද්ධ ආගමෙත් එච්චරයි. ධර්මයේ විතරයි හිස් කරන හැටි, අස් කරන හැටි, ශූන්‍යතාවේ ක්ෂය වීම, වැය වීම, Nirodhe උගන්න. ඒකට සූදානම් මනසක් තිබ්බත් මං කියනවා නිවනට වැඩිය ලොකු දෙයක් කියලා. එවැනි හිස් වීම, අස් කිරීම පිළිබඳ සූදානම් මනස පවා බුදුන් දකපු හිතක්. ඒක ඒක නිවනටත් උඩින්. ඊට පස්සේ තියෙන එක සාක්ෂාත් කරන එක විතරයි. ඉස්සලා මේ මනස හදා ගන්න. ඒ ඒ දෘෂ්ටි හදා ගන්න. ඒ ඒ කියන යෝනිසමංස්කාරය හදා ගන්න. ඒ යෝනිසමංස්කාරය හදා ගන්න බැරි නම් ඒ මනස කතා කරනකොටම පේනවා බඩේ බිජු තියාන කතා කරන්නේ කියලා. වෙන් ඒක තේරුම් ගන්න මනස අහගෙන ඉන්නකොට පේනවා මේ මේ මනස කතා කරන බඩේ බිජු තියාගෙනයි. ඉතින් කීවටත් හොඳ නෑ මොකද මෙහිත් නරක කරගන්න. මම හරි ශාන්ත දාන්ත තීන්ත කූඩෝ ස්වාමීන් වහන්සේ හරියට මේ නීවරණේනවනේ. ආ නීවරණ එනවනම් කාමේ. රූපෙට තියෙන ආසාව. ඒක පිළිබඳ ආය හොදන්න දෙයක් නැහැ. ඉතින් අර රිදවන්නේ නැතුව අරක හිමීට හිමීට තින් අයින් කරන ක්‍රම රාශියක් කියලා දෙන්න වෙනවා. කවදා හරි යාම තේරුම් ගන්නකම් මේ ලෝකේ අපිට වින කරන දෙවන්නේක් නැහැ. ඒ වගේම ඔසවා තබන පිට බාහිර බලවේගිකුත් නැහැ. ඔය ලෝ චීනේ ප්‍රධාන විප්ලවය සිද්ධ වුණාට පස්සේ මාවෝ සේතුන්ගේ විශාල පෙළ ගැස්මක් තිබුණා ඒකෙදී. ඊට පස්සේ යා නැති වුණාට පස්සේ හතර දිනායේ කල්ලියේ එක පැත්තක හිටියාම ආවසීතුන්ගේ නෝනක්. ඒ මේ තිබුණ රජේ පෙරලන්න. එයා ඉදිරියට ආවිලා කිව්වේ එයා හිතුව ඔක්කොම මේ එයා ඉදිරියට ආපුවම මේ මාවසීතුන්ගේ නෝනා නිසා එයාට ඡන්ද බලය ලැබුණා. එයාට දේශපාලන නැත්තම් ප්‍රජාතන්ත්‍රී ශක්තිය ලැබුණා. ඒ මනුස්සයා කිව්වා කෙනෙක් නිසා කෙනෙක් බබලන්නෙත් නෑ. කෙනෙක් නිසා කෙනෙක් දිදුලන්නෙත් නෑ. මගේ මේ තියෙන මගේ ශක්තිය. මාව සේතුන්ගේ නෝනා වෙච්ච නිසා නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේ කල්ැතුව කියලා තිබුණා. උඹ කෙලෙසෙනවා නම් උඹේ කෙලෙස් නිසාමයි දෙවන්නේක් නැහැ. ඔබ බබලනවා නම් උඹේ කෙලෙස් නැති නිසාමයි දෙවන්නේක් නැහැ. අනේ නිකන් පූජාසන ඉස්සරහට ගිලා යදින්න එපා. කවදාකවත් වෙන්නේ නැහැ. යදින්න යදින්න ඉන්නේ බැගෑ වෙනවා. තුච්ච වෙනවා. දාස වෙනවා. කොරෙක් වෙනවා. බුදුරජාණන් කවදාකවත් මිනිස්සෙක් ඒ தත්තර පහලන්නේ නැහැ. බුදුහාමුදුරු කාට කියලා යදින්න එපා. බුදුහාම කියන්නේ ශාක්‍ය සිංහෙක් වයන්. මංගලට දීලා තිනවා කඩුව අතට වනපියව. ඔය කොච්චර බලංකාරය සුමානයක් වැඩ කරලා පොළු කාර්යයට වරුවයිනේ. නෙලන එකයි තියෙන්නේ. තඩ බඩ ගාලා ගහුවට පස්සේ ඉවරයි. ඉතින් ඒකට අර අර හිස්කිරීමේ අදහස, අස්කිරීමේ අදහස, ශුන්‍යතා විහරණය, ක්ෂය වීම දැකීම, වැය වීම දැකීම නෙවෙයිනේ අපි හදාarලා තියෙන්නේ. ඒක නෙවෙයිනේ අපිට ආගමේ උගන්වන්නේ. ඉතින් සම මේ පැත්තට මේක හරවගත්තට පස්සේ අපේ තුල තියෙන ඇත්තටම මේකට ආයුධ උපකරණ ටික ක්‍රමසහ විදි. නමුත් අපි ඔක්කද්දා පාවිච්චි කරලත් නැහැ හිතලත් නැහැ. ඒ නිසා අපි උපදිනකොට ගినాපියේ මොළයේ තියෙන ශක්ති මරණයේදී නිකාම කුණු වෙලා මැරලා යනවා. අපිව පාවිච්චි කරන්න යන්නේ බුදුබණ ඇහුවට පස්සේ. බුද්ධ ශ්‍රාවකුණාට පස්සේ. බුදු දහම කියනවා ළඟ මම මේ හිස් බව දැනගෙන අවබෝධ කරලා මම කැලේට වෙලා විවේකනින්නව විවේක පබ්බහරව විවේක පොනව ඒ කලාව කත කරන ඉන්නකොට මම ආපහු උඹලට කියන්නේ මෙච්චරයි ඕනේ නම් මේ කියන සාමයික කාන්ත උචේතෝ විමුතිය එකලාවයා ගණ්‍යා කරේ බෙන්බෑ බලට ඕනනම් අසාමයික වූ මේ අකුප්පා චේතෝ විමුතිය එකලාවයා ගණ්‍යා කරෙන් බෙන්බෑ බෙන් වෙලා මෙන්න මේ විදියට පරිඋත්ථාන කෙලෙස් නීවරණ මේ විදිහට අයින් කරපන් අයින් කරනකොට තේරෙන පටන් ගන්න දැන් කොච්චර හැලුවක් තියනවද කියලා. තාම වැඩේ ඉවර නැහැ. නමුත් මේ හිත සමාධි මේ සමාධිත්‍ය පැතර එහෙම නැත්නම් යෝනිසමංස්කාර පැතර දාන්න ඕන. බුදුසසුනේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ ටික ඔක්කොම කරගෙන තිබුණා බමුණෝ. ධ්‍යානත් ලැබලා තිබුණා දැනගනත් හිටියේ නමුත් එක්කෙනෙක්වත් අයින් කිරීමේ වැඩ පිළිවෙලක් අගය කරේ නැහැ. එහෙම නැත්නම් මේ ශූන්‍යතාවයක් අගය කරේ නැහැ. ඒගොල්ලෝ හිතුවේ බ්‍රහ්මයාට එකතු වෙන්න. එහෙම නැත්නම් මේ ක්ෂත්‍රීය කුලයක බ්‍රාහ්මණ කුලයක ඉපදෙන්න සූසට කලාවන් ඉගෙන ගන්න ලෝකයේ අල්ලන්න සරුවචාන්සේ විතරයි ඉච්චර ඉගෙනගෙන කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා මේ අතහරින ක්‍රමේ හාලන ක්‍රමය අස්කරන ක්‍රමයට ගියාට පස්සේ බුදුරජාණන්සේ සම්පූර්ණ මානව වැඩගත්තේ නැති මොලේ සම්පූර්ණ පළුවක් අවදිය කරලා එළියට ඇදලා දාලා පෙන්නවා මිනිස්සෙයිනේ මැරෙන්නේ ඉස්සලා මේ මොලෙන් වැඩ ගනිලා. ඕකේ දන්නේ ස්වභාවයෙන් ගියොත් එකතු කරන පැත්ත විතරයි. සකස් කරන පැත්ත විතරයි. සංස්කරණ පැත්ත විතරයි. විසංඛාර කරන හැටි. අස්කරන හැටි. ඒක දැනගන්න මුලේ ශක්තිය තියෙනවා. ඒකටයි උඹල පෙර ආත්මවල පිං කරලා මේ මනුසාත් භාවය ලැබුවේ. නමුත් මේ පැත්ත වැඩ ගන්න නැතුව මැරුණොත් ක්ෂණය පන්න ගත්තා වෙනවා. ලද අවස්ථාව අපි කියන එකට මේ ආවස්තික වටිනාකම. ආවස්තික වටිනාකම් පන්න ගත්තා වෙනවා. ඒ නිසා කාටවත් දොස් කියන්න එපා. දිවන්නේක් බලපන්නේ ඒ වගේම තමන් උපයාගත්තොත් ඒ කාගවත් ආඩම්බරයක් නිසා නෙවෙයි තමන්ගෙමයි. ඒ නිසා මේ වැඩේදී දෙන්නෙක් නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් වතුරටලා පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑ. දැන් දෙන්නම් මැරෙනවා. තනි කඹේ ඇවිදිනකොට දෙන්නෙක් බෑ. අපි දැන් මේ ගෙදරවල දොල ඉන්නකොට මේ ජනයා කෙරේ කුලයා කෙරේ ඇලි බැඳීගෙන මේ කොයි දේ කෙරුවත් ඇලි ගලි වාසෙට යන්න හදලා තියෙන්නේ. නමුත් තදබල ප්‍රශ්නයක් ආපු වෙලාවට ස්වභාවයෙන්ම පෙන්නනවා. ඔයගේ විපස්සනාවටත් දෙන්නේක් නැහැ. මම දැන් මෙතන. ඒක හරහා යනකොට යනකොට යනකොට මේ ඇති වෙන හැලීම ඔය එක්කෙනෙක්වත් දක්ෂ කරන්න. ඒක බුදුහාමරක ප්‍රතිපදාවේ හැටි. ඔය ඔක්කොම හැම කෙනාම කරන්නේ හැලෙනකොට ඒකට පොළු දාන එක. ඒක අවුල් කරන එක. ඒක කලවම් කරගන්න. ඒ නිසා බණ අහන්න අහන්න තේරෙනවා භාවනාව නම් හරි. අපේ තියෙන මේ පඬිතකම් වලින් තමයි අපි මේක සෞතු කරන්නේ. ඒක නිසා බණ අමාර කරමින් කියන තියෙන ජීවිතේ මල් විහිම් පල්. එචා දැනගෙන මේ අස්කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ප්‍රබෝධමත් තද්ධාවකින් අදාහගෙන ශක්තිමත් සත්‍යමත් ඉදිරියට කරගෙන යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාට සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා